උපක්ඛලේශ සූත්‍ර මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කාණ්ඩයේ බුද්ධ ජයන් ත්‍රිපිටක මාලාවේ 12 වෙනි ග්‍රන්ථයේ උපක්ඛලේශ සූත්‍රය මේ කොටස් දෙකක් අපි ඉදිරිපත් කරා මේ උපක්ඛලේශ සූත්‍රයේ 341 වෙනි පිටුවෙන් පටන් ගන්න 345 වෙනි පිටුවෙන් පටන් ගන්න මේ උපක්ඛලේශ සූත්‍රයේ අපි ඔබට මේ ඉදිරිපත් කරන්නේ තුන්වෙනි කොටස 353 වෙනි පිටුවේ. මේ මූලික කතා වස්තුව පළවෙනි කොටසෙත් ඉදිරිපත් කරා දෙවෙනි කොටසෙත් සේ කිරීමක් කරා. මේ උපක්කලේශ කිව්වහම බොය හිතන්නේ මේ සමාධිය සමාධිය සමාධිය කිව්වහම මේ සමාධියට බාධා කරන උපක්කලේශ. මේ කතා කරන්නේ බුදුන් වහන්සේ අපි දෙවෙනි කොටසෙත් පෙන්නවා ඒක පළවෙනි කොටසෙත් පෙන්නවා අනිමිත්ත සමාධිය ගැනයි. එය අනිමිත්ත සමාධිය කියලා අපට දකින්න ලැබෙනවා සාමාන්‍ය සමාධියකදී විතක්ක ਵਿਚාර සංසිඳෙන්නේ. නමුත් මෙතනදී බුදුන් වහන්සේ විතක්ක ਵਿਚාර සංසිඳන සමාධියක් ගැන නෙමෙයි කතා කරන්නේ. බුදුන් වහන්සේ මෙතන කතා කරන්නේ මේ අපි ඔබට නිතරම ඉදිරිපත් කරපු මේ දර්ශන ඥානය ගැනයි. ඒ දර්ශනයටපත් වීම ගැනයි. එවං අපමත්තානං ආතාපීනං පහියන්තානං විහාරන්තානං උත්තරේ මනුස්ස ධම්මං අලමරිය ඥාන දස්සන විසෝසේ විසෝසේ විශේෂෝ අධිගතෝ අර පාසු විහාරෝති කියන එක. ඒ කියන්නේ අලමරිය ඥාන දස්සන විසෝසෝ අධිගතෝ පාස විහාරෝති. එතකොට එවං අපමත්තානං ආතාපීනං පහියන්තානං විහාරන්තානං තානං උත්තරී මනුස්ස ධම්මානං අලමරිය ඥාන දස්සන විහා ඒ ආරමරිය අලමරිය ඥාන දස්සන විශේෂෝ අධිගතෝ පාසු විහාරෝති ඒ පාසු විහරණයෙන් ඒ අලමරිය ඥාන දර්ශනේ ඒ කියන්නේ අනිමිත්ත සමාධිය කියනකොට මේ අලමරිය ඥාන දර්ශනයකට ඒ දර්ශන ඥානය කියන දර්ශන සමාපත්තිය කියනකොට ඒ දර්ශනයටපත් වෙනවා කියනකොට මෙතන සුවිශේෂී කාරණාවක් තියෙනවා මේ හමුවන්නේ විදර්ශනා ධූරයේ ඒ විදර්ශනා යානිකයාට පමණයි. ඒ කියන්නේ අපි ග්‍රන්ථ ධූරයේ තුල මේ ධර්මයේ අපි ඒ සෛද්ධාන්තිකව ඒ දැනුමින් දැනගන්නවා. හැබැයි දීර්ඝ කාලයක් අපිට විදර්ශනා ධූරයේ අහිමි වෙලා තියෙනවා. ඒ තමයි ප්‍රායෝගිකව ඒ තම තමා තුලින්ම මේ ධර්මයට අනුගතව ඒ ධර්මයේ බවට පත්වීම ඒ කියන්නේ නිවන් අධ්‍යක්ීම නිවනට පත්වීම ඒ කියන්නේ රාග දේශ මොහ කෙලෙස් සංසිඳීම නැතා විදිහකින් කියනවා නම් සබ්බ සංකාර සවතේ ඒ ශීනාස්ත්‍රව රහතන් වහන්සේගේ ස්වභාවය. අතරම රහතන් වහන්සේ කියලා අපි එහෙම කිව්වට එහෙම දෙයක් නැහැ. අරහත්ත්වය කියලා කියන්නේ ඒ ස්වභාවයේ රහ නැති වෙන ස්වභාවයයි ඒ අරහත්ත්ව ස්වභාවය. ඒ අරහත්ත්ව කියන්නේ අනුත්තරත්වයටයි. ඒ අනුත්තරත්වයේ තුල ඒ බුද්ධ ස්වභාවයයි. ඒ ශුන්‍ය ස්වභාවයයි. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. ඒ සිතින් මිදෙන තැන ඒ සිතුවිලි වලින් මිදෙන තැන ඒ ශුන්‍ය ස්වභාවයයි. ඒ ඔබ ඒ උත්තරීතර ඒ ස්වභාවයටයි අවදිවන්නේ. එතකොට මේ මේ බුද්ධ ස්වභාවය ගැන අපි දීර්ඝව ඔබට පැහැදිලි කරා. මේ සිතුවිලි වලින් වැහිලා තියෙන බව, සෑම සිතකම බුද්ධ ස්වභාවය පවතින බව. ඒ වගේම මෙතනදී ඔබට මේ උපක්ලේශ සූත්‍රය තුළ පෙන්වන්නේ මේ දර්ශන සමාපත්තිය ඒ දර්ශනයටපත් වීම කුමක්ද මේ දර්ශනේ ඒ අපි කියනවා දිට්ඨිංච අනුභගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා. ඒ දර්ශනයට සම්පන්නයි කියන එක. මේ කියන්නේ මේ ධර්මයේ තුල මේ විදර්ශනා ධූරයේ තුල බුදුන් වහන්සේ ලෝකෙට එලි කරන්න විදර්ශනා භාවනාව. ඔබ දන්නවා සමත භාවනාව පස්සක තවසරක්. ඔබ දන්නවා සමත භාවනාව ඒ පස්සක තවසෝ ඒ ආලර්කාලම උද්දක රාමපුත්‍ර කියන ඒ අය බුදු සමය තුල බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන්න පෙර ඒ ඍෂිවරු කරපු භාවනා ඒ සම ඒ සමත භාවනා ඒ සමත භාවනා තුළ ඒ සංඥා සුකුම කරගෙන ධ්‍යාන අවස්ථාවලට පත්වී සිටීම ඒවා ලෞකිකයි ඒවා එකම සංඥාවක් පවත්වා ගැනීම තමයි අපි දන්නවා නිමිතිගත භාවනා අපි ලෞකික සමාධි කියලා කියන්නේ ඒවා පිරිහෙනවා ඒවා සංකතයි හේතු නිසා හටගත් දේ හේතු නැතිනකොට නැති වෙනවා. ඒතකොට සංකත දේවල්. මේ ලෞකික සමාධි අපි පැහැදිලි කරා ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුර් ධ්‍යාන මේ ධ්‍යාන අවස්ථා. විතක්ක ਵਿਚාර සංසිඳන අවස්ථා, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අවස්ථා. ඒතකොට මේ ලෞකික සමාධි නෙමෙයි බුදුන් වහන්සේ මේ දේශනා කරන්නේ. ලෝකෝත්තර සමාධි. ලෝකෝත්තර සමාධි කියන්නේ අපි ඔබට පැහැදිලි කරා ඒ දර්ශන සමාපත්තියෙන් උපදින්නේ. ඒ කියන්නේ දර්ශනය තුලින් මතුවෙන්නේ. ඒ දර්ශනය කුමක්ද? ඒ බුද්ධ දර්ශනය සමාජයට ගිලිහිලා තියෙන්නේ. ඔබ අද මේ යුගයේ වන විට බාහිර දෙයක් තියෙනවා කියලා යමෙක් දකිනවා ඒ භවයක් එතනමයි තියෙන්නේ. ඒ ආරූපේ නන්දි තදුපහදානම් බව කිව්ව එකයි. දෙයක් කියලා ගත්තොත් එතනමයි භවේ තියෙන්නේ. මේ දර්ශනය අති සියුම් අති ගැඹීරයි. අතරම අවබෝධ වුණාම නම් අවබෝධ වුණු අයෙකුට නම් මේ දර්ශනේ ඊටාම සරලයි. නමුත් ඒ අවබෝධ කරගන්න නොහැකි වෙන්නේ අපේම තියෙන මේ දන්නවා කියන අපි අපේ දැනුමයි. අපේ දැනුම විසින් ඒ වසනවා. ඒකට හේතුව ඒක ඒ තරම්ම සරලයි. අතර මෙතන දෙයක් නැති බවයි. ශබ්ද වර්ණ වලින් හැදෙන තැන කොහෙන්ද ආත්මයක් තියෙන්නේ? මේ අනාත්ම ධර්මයයි ඒ දර්ශනය තුළ පවතින්නේ. එතකොට මේ අනාත්ම ධර්මය හමු වුණු අයෙකුට පමණයි ඒ ආත්මයක් නැති බව දකින විටයි දෙයක් නැති බව දකින විටයි අන අවදිමත් ස්වභාවයක් මතුවෙනවා. ඒක බද්දේක රත්න සූත්‍රෙත් පෙන්නනවා. ඒක අපේ ධර්මයේ තුල හැමතැනම කියවෙනවා. සාන්දිටික අකාලික ධර්මයක්. අන්න අකාලිකයි තුන් කාලයක් නැහැ. සාන්දිටික අකාලික ඒයිපස්සික ඕපනායක පච්චුප්පන්න ධර්මේ මේ මොහොතේම ඇතිව නැතිවන ධර්මතාවය තුලයි. හැබැයි මෙතනදී කාලයකට අයිති එකක් නෙමෙයි මේ. මේ අකාලික දහම කියන්නේ මොහොතට අවදිය කියන්නේ ඇත්ත මෙතන තුන් කාලයක් නැහැ. අතීතය ගැන හිතුවත් මේ අපි සිත කියන්නේ එන අරමුණ. මුළු ධර්මයේම තියෙන අරමුණ ගැන. මේ අපේ සිත රැවටීම තියෙන්නේ අරමුණේ රැවටීම. එතකොට සිතේ රැවටීම. සිත කියන්නේ අරමුණ. එහෙනම් මේ අරමුණේ සත්‍යය දකින්නේ. එන සන සම්පත්තිය කියන්නේ ඒ මොහොත එක ෂණයයි තියෙන්නේ. හැම මොහොතෙම එක සිතයි ඉපදෙන යුද්ධේ. ඒ සිතේ සත්‍ය දකින්න එකයි අපි අරමුණේ සත්‍ය දකිනවා කියන්නේ. එහෙනම් අපි දකින්න ඕනි මේ මොහොතේත් අපිට සිතක් හට ගන්න. ඒක සිත කියන්නේ මේ මොහොතේ අපිට අරමුණක් තියෙනවා. අපි දන්නවා අස කන දිව නාසය කය මන කියන මේ ආයතන වලින් එක මොහොතක එක අරමුණක් පවතිනවා. ඒතර ඒ ඒ මොහොතේ මේ හටගෙන යොත් අවුත්තා සම්භූතං උත්තානම් භවිස්සති. පෙර නොතිබීම හටගත්තා. ඉතුරු නැතිවම නිරුද්ධ වුණා. දැන් මේ විදිහට සිතක් ඉපද නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම සිතක් හට ගන්නවා නිරුද්ධ වෙනවා. එතකොට මෙන්න මේ මෙතන අපි දකින්න ඕනි මේ මේ යුගයේ වෙන විට අපිට මේ ධර්මයේ තුල අපිට කතා කරන්න ඕනි සමාධිය කියනකොට අපි දන්නවා අපි ගොඩක් භාවනා පන්ති අද වෙනකොට දකිනවා හැමතැනම අපිට භාවනා පන්ති හමු වෙනවා. අපි උපසම්පදා බුරුමෙන් ගෙනාවා. ඇත්තටම බුරුම මහායානික ආභාෂයක් තියෙන උපසම්පදා. ඇත්තටම අපි ගෙනාවා බුරුමෙන් ඒ වගේම භාවනා ක්‍රම. ඒවත් මහායානික සම්ප්‍රදායක් තියෙන ඒ ජෛන මහාවීර එහෙම නැත්නම් අපි අමිතාබ් බුද්ධ කියන ඒ ඒ මහායානික ආභාෂයක් තියෙන ඒ භාවනා ක්‍රම තමයි අද ලංකාවේ පවතින. අතරම අද ලංකාවේ භාවනා පන්තිවල තියෙන්නේ පස්සක තවුස අර කරගෙන ආපු අර නිගණ්ඨ භාවනාව තමයි. ඇත්තම ඔබට ඒක දකින්න ලැබෙයි. ආනාපාන සති භාවනාව, එහෙම නැත්නම් පිම්බීම හැකිලිම් භාවනාව, එහෙම නැත්නම් 40 කමඨාන් ගත්තත්, කසීන භාවනාව ගත්තත්, කසීන මණ්ඩපාදාගෙන ඒ තුල උග්‍රහ නිමිත්ත, පටිභා නිමිත්ත කියලා, ඒ තුල අර්පණා සමාධි කියලා මේ යන්නේ එකම කතාවක්. මේ තමයි පස්සක තවස කරපු දේ. ඒ තමයි ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුරු ධ්‍යානවල කරපු දේ. සමතේ වඩපු එක. සමතේ තුල අසඤ්ඤ තලයට ගිය එක. ඉතින් අද බොහෝ අය හිතනවා ලක්කන පදත් දහන කියලා මේ මේ මේ සිතේ තුල මේ මේ මේ නොදැනෙන ස්වභාවය තුල මේ ආස්වාස ප්‍රාස්වාස නොදැනෙන තුල පච්චේ පරිග්ගා ඥානෙ කියලා. ඔවුන් හිතනවා මේ ආනාපාන සති භාවනා සූත්‍රය තුල පෙන්වන කාරණා ටික මේ සමතේ තුල මේක හමු වෙනවා කියලා. නෑ. ඔබට වැරදිලා. එහෙනම් බුදුන් වහන්සේ දේශනා කරනවා පස්සක තවුසන්ටත් ඔබටත් ඒක සාමාන්‍ය දැනීමෙන් දැකත හැකි. එහෙනම් ඔහොම කරගෙන යන්න මෙහෙම නිවන් දැකත හැකි කියලා. බුදුන් වහන්සේම දේශනා කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කරන්නේ පුබ්බේ අනුසය ධම්මේසු කියලා පෙරණැසු විරුදාම. එහෙනම් පෙරණැසු විරුදාම සමතේ වඩන එක වෙන්න බෑ. එහෙනම් සමත විපස්සන යුගන්ධන ගමනක් මේ තුල තියෙනවා. මහා සලායතන සූත්‍රය අපිට ඒක දකින්න ලැබෙනවා. භික්ෂුන් වහන්සේ නම බුදුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා. ස්වාමීනි හතරවෙනි ධ්‍යානට සංවැදී යුතුද විදර්ශනා වැඩිම සඳහා? ස්වාමීනි තුන්වෙනි ධ්‍යානට සංවැදී යුතුද? ස්වාමීනි පළවෙනි ධ්‍යානයෙන් විදර්ශනා වැඩි හැකිද? මෙන්න මේ විදිහ අහන ප්‍රශ්න වලට බුදුන් වහන්සේ පිළිතුරු දෙනවා. මහණෙනි හතර පළවෙනි ධානයේ තුලත් විදර්ශනා වැඩි හැකීම මහණෙනි දෙවෙනි ධානයේ තුලත් විදර්ශනා වැඩි හැකීම මහණෙනි තුන්වෙනි ධානයේ තුලත් විදර්ශනා වැඩි හැකීම මහණෙනි හතරවෙනි ධානයේ විදර්ශනා වැඩි හැකීම මහණෙනි බුදුන් වහන්සේ පවසනවා ඕනෑම ධානයක් නැතත් මහණෙනි ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයක් පවතිනවා නම් විදර්ශනා වැඩි හැකී මෙන්න මේක තමයි ඇත්ත කතාව සමත විපස්සනා යුගන්ධන් ගමනක් කියන්නේ මේ සමත යානිකයයි සුෂ්ක යානිකයයි සමත යානිකයා කියන්නේ මේ සමතේ වඩලා සමතේ තුල නාම රූප වෙන් කරගෙන ඒ තුල නිවන් දකින් ඔබට ඒක කවදාවත් කරන්න හම් වෙන්නේ නැහැ. එහෙනම් පස්වක තවසොත් ඒක කරනවා අලකාර උද්දකරාම පුත්‍රත් එක්ක කරනවා. ඒ ඒ කවදාවත් කරන්න වෙන්නේ ඔබ කළා බලන්න. ඒක වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව වෙන්නේ නැහැ. ඇත්තටම සමත විපස්සන යුගන්ධන් කියන්නේ සමතේ තුල හිර වෙලා සමතේ තුලින්ම නිවන් දකින්න කාටවත් බෑ. ඒ කාන්තේම විදර්ශනාවට එන්න ඒ අහිතනවා නම් පරයන්කේ තුලම සමතේ තුලම ඒ තුල අභ්‍යන්තරයෙන් නාම රූප වෙන් කරගෙන අභ්‍යන්තරයෙන් ඒත් බුද්ධ දර්ශනය අවශ්‍යයි. ඒත් බුද්ධ දර්ශ ඒත් දකින්නේ එකම දර්ශනයයි එකම බුද්ධ දර්ශනයයි. මොකද ඒ නාම රූප පරිච්ඡේද ඥානය කියන එක නාමය රූපය මේ නාම රූප පච්චේ පරිග්ඝා ඥානය කියන එක නාම රූප උපරුජ්ජණය වෙන තැන ඒ නාමයටත් රූපයටත් හිමි නොවන තැන ඒ කියන්නේ මේ අවබෝධ කරන්න තියෙන විදර්ශනා ධූරය කියන්නේ කුමක්ද ඇත්තටම මේ අනාත්ම ධර්මය අවබෝධ කරන්නේ සිත කියලා දෙයක් නැහැ ආත්මයක් කියලා දෙයක් හමු වෙන්නේ. මෙන්න මේ බුද්ධ දර්ශනය අවබෝධය තුලින් යමෙක් භාවනා කරොත් විතරයි ඔහුට එයා ඒ ඒ නිවන් මඟ සාක්ෂාත් කරගන්න කියාව තියෙන්නේ. කවදාව සමතේ විතරක් වඩ ලොබ හිතන්න එපා. නිවන් දකි කිසිම තැනක එම නිවන් දැකලා නැහැ. බුදුන් වහන්සේ ඒ සමත භාවනාව අත්හැරලා තමයි බුදුන් වහන්සේ පටිච්චසමුපාදයේ මෙනෙහි කරන්නේ. පස්වගතව සංගෙන් අත්හැරලා ආරාර කාලම උද්දක රාමපුත්‍ර ආලාරකාම උද්දක රාමපුත්‍ර කියන ගුරුවරුත් අත්හැරලා පටිච්චසමුපාදයේ මෙනෙහි කරන්නේ. ඔබ මේක හොඳින් පිරිසිදුව දකින්න ඕනි තනක්. ඒ කියන්නේ සමතේ තුල විතරක් ඔබ වඩන භාවනාවකින් විදර්ශනා ලබන්න බෑ. විදර්ශනා භාවනාව තුළ ඒ නිවන් මඟ හමුවන්නේ නෑ. සමත විපස්සනා යුගන්ධන් කියන්නේ සමතේ කියන්නේ මෙතන චිත්ත ඒකාග්‍රතාවයේ සිහිය අවශ්‍යයි. හිත විචිරෙනකොට සිතරෙන අරමුණේ සත්‍ය දකින්න බෑ. ඒ සඳහා මේ අවශ්‍ය වෙනවා චිත්ත ඒකාග්‍රතාවය. චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා නම් විදර්ශනා වැඩි හැකියමානෙන කිව්වේ අන්නේ නිසයි. අපි හිතමු දැන් මෙතන ආත්මයක් තියාගෙන භාවනා කළොත් මොකද වෙන්නේ? ඒක නිගණ්ඨ භාවනාවක් වෙන්නේ කොහොමද? ඒක පස්සගතවස කරපු තැනටයි යන්නේ. ඒ කියන්නේ ආත්මය කවදාවත් නැති වෙන්නේ පොට්ටපාද සූත්‍රය හොඳින් අධ්‍යයනය කළා බලන්න. පොට්ටපාද පරිබ්‍රාජකයාට වරදින තැන අන්න එතනයි. ආත්මයේ දෘෂ්ටිය නැති වෙන්නේ නැහැ. ඒක නිසා අසඤ්ඤතලය ගැන කතා කරනවා සංඥා වේදනා නිරෝධය ගැනත් කතා කරනවා සංඥා වේදනා නිරෝධ සමාපත්තිය ගැනත් කතා කරනවා ඔව් ඒත් ආත්මයක් තියෙනවා ඒ අන්තොටු පිරිවැඩියන් වඩන ඒ ඒ නිරෝධ සමාපත්තිය තුළ ආත්ම සංඥාවක් කෙනෙක් ඉන්නවා නිරෝධ කරගෙන සංඥා වේදනා. ඒ ඉදබික්කේ වික්කු මේ ශාසනයේ නිරෝධ සමාපත්තිය නෙමෙයි කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. අපි මේවා සූත්‍රවල ගොඩක් ඔබට ඉදිරිපත් කරා. බොජ්ජාංග ධ්‍යාන වදාම කියලා ස්වාමීනි අන්තට පිරිවැඩිනොත් බොජ්ජංග වඩනවා ස්වාමීනි එසේ මහණෙනි අන්තයට පිරිවැඩියන් වඩන බොජ්ජංග ඉද බික්ක වේ බික්කු මේ ශාසනයේ බොජ්ජංග නෙමෙයි මහණෙනි කියලා බුදුන් වහන්සේ අර සමතේ තුල අර තපස්වරු කරපු දේ තුල ඒ දැන් මෙතන භාෂාවක් විතරයි භාවිතාවෙන් ඒ කියන්නේ ප්‍රථම ධ්‍යාන ත්‍ෘතික ධ්‍යාන ත්‍ෘතික ධ්‍යාන චාතුරු ධ්‍යාන කියන එතකොට විතක්ක ਵਿਚාර සංසිඳලා ප්‍රීසුක ඒකාග්‍රතාවය මේ ස්වභාවයම ඔබට විදර්ශනාව තුලත් හමු වෙනවා ඇත්තරම කිව්වොත් ඒ සමතය තුළ හමු වෙන විදිහටම සමතේ සමාධියක් ලබන විදිහටම විදර්ශනා යානිකයත් සමාධියක් ලබනවා. ඒ අනිමිත්ත සමාධියයි. ඒ සවිතක්කන් සවිචාරන් සමාධියයි. හැබැයි සමතය තුළ ලබන සමාධිය විතක්ක ਵਿਚාර සංසිඳිලා අය ලබන සමාධිය තදාංග විස්කම්බන ප්‍රහාණයක් ආත්මයක් එතන තියෙනවා. ආත්ම සංඥාව තුළ ඉඳගෙනයි ඒක කරන්නේ. මෙතන ආත්ම සංඥාවක් හමුවන්නේ මේ අවබෝධය තුලයි සිද්ධ වෙන්නේ මේ මේ හමුවන්නේ ඇත්තටම කිව්වොත් ඒ අපි අර කතා කරන සත්‍ය ඥානෙ සත්‍ය ඥානෙ තුලයි මේ සිදුවන්නේ. ඒ දර්ශන සමාපත්තිය තුලයි. ඒ පටිච්චසමුපාදයේ අවබෝධය තුලයි මේ සිදුවන්නේ. ඒ පටිච්චසමුපාදයේ අවබෝධ කරන්නේ භාවනා කළා මේ පටිච්ච සමුපාදය අවබෝධ කරගන්න නුවණින් විමසලා ඒ නුවණින් ඒ මහා ප්‍රඥාවට හසුවන්නේ ඒ නුවණින් විමසන කාරණා පටිච්ච සමුපාදය අවබෝධ කරන්න භාවනා කරන්නේ නැහැ කවුරුත් පටිච්ච සමුපාදය අවබෝධ කරන්නේ නුවණින්මයි ඒ නුවණට හසුවන කාරණාව ඒ සතර ඉරියව්වම තොරව ඔබ ඔබ ඒ ප්‍රඥාව සතර ඉරියව්වම තොරව ඔබට වැඩෙන දෙයක් ප්‍රඥාව පරයන්කෙන් වැඩෙන එකක් කියලා කාටවත් කියන්න බෑ ඒක ඒක අපිට මේ සතර ඉරියව්ව කියනකොට පරයන්කේ වේවා සක්මනේ වේවා අපිට මේ සතපෙන ඉරියව්වේ වේවා ඉඳි ඕනෑම ඉරියව්වක ඒ සතර ඉරියව්වෙම ඔබට දකින්න ලැබෙන සක්මනේ වේවා පරයන්කේ වේවා සිටගෙන සිටියත් වෙලා සිටියත් මේ කුමන ඉරියව්වක අපි පැවැත්විය යුතු වෙනවා දින අපි අපි යම්කිසි ඉරියව්වක ඕනෑම දිනක කටයුතු කරනවා ඒ කුමන ඉරියව්ක සිටියත් මේ සිතේ දියුණුව ඒ නුවණ වැඩෙන කෙනාට ඒ මහා ප්‍රඥාව අවදි වෙන තැන ඒ අභිඥා ඥාන අවදි වෙන තැන අය නිවන් මඟ ඔහුට හමු වෙනවා. ඒකයි ඥායස්ස අධිගමයි නිබ්බානස් සත්‍ය කිරයයි කියලා කියන්නේ. මේවා ගැන අපි ගොඩක් කතා කරනවා. ඉස්සරහටත් කතා කරනවා. බොහෝ අයට අවබෝධයක් නැහැ. ලෞකික අභිඥා මොනවද? ලෝකෝත්තර අභිඥා මොනවද? මොනවද ධම්මා අභිඥාවක් කියන්නේ? මොනවද? මේවා ගැන කිසි අවබෝධයක් නැහැ. සු ගොඩක් අය හිතනවා මේ ලෞකික අභිඥාම ලෝක නැහැ. ඔබ එතන ලෞකික ස්වභාවය තුළ ඒ සාකස් කරගත්ත ස්වභාවය නෙමෙයි ලෝකෝත්තර භූමියේ ඒ වචනමයි භාවිතා කරන්නේ. ලෞකික භූමියේ වචන භාවිතා කරන ඒ භූමියම ඒ වචනම ලෝකෝත්තර භූමියේ අපි ඒක භාවිතා කරන්නේ ඒ වචන ටිකක් පමණයි. නමුත් ඒ තුළ ලබන දියුණුව ආධ්‍යාත්මික දියුණුව අති විශිෂ්ටයි. අත්තම කිව්වොත් මේ ධර්මය හොඳින් මනාකොට ගලපා ගත යුතු වෙනවා. කිසිවෙකුට කිසිම කෙනෙකුට ඒ පටිච්ච සමුපාද අවබෝධයෙන් තොරව ඒ නිවන් මඟ හමුවන්නේ නැහැ. ඒ පටිච්චසමුපාදයේ අවබෝධය තුළයි අනාත්ම ධර්මය හමුවන්නේ. ආත්මයක් තියාගෙන එන අරමුණේ සත්‍ය දකිනවා කියන එකක් වෙන්නේ නැහැ. මේක රාගසිතක් මේක දේශ මොහසිතක් කියලා දෙයක් තිබ්බොත් තමයි රාග දේශ මොහසිත අරගන්නේ. ඒකේ අනිත්‍ය දැක්කා කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම බැලුවා කියලා. එහෙම නිවන් මගක් ඒක ඇවිල්ලා බාල බොළඳ වැඩක්. ඒ බාල බොළඳ වැඩකින් කවදාවත් ඒ ඒ නිට්ඨාවට ඒ අනිමිත්ත සමාධියක් උපදින්නේ නැහැ. ඒ අනිමිත්ත ශුන්්‍යත අප්‍රණිච්ඡේත විමුක්තියක්පත් වෙන්නේ නැහැ. මේ අද සමාජයේ එක එක තැන්වල මේ බාල බොළඳ තැන්වල බොහෝ අය මේ ගැඹුරු ඥානයන් මේ ගැඹුරු ධර්මයේ අවහැල්ලුවට ලක් කරමින් අසරණ වෙලා ඉන්නවා හිර වෙලා ඉන්නවා සමහර අය නිවන් දැකලා කියලා හිතාගෙන සිතුවිලි වල ඉන්නවා කවුරුත් නිවන් දැකලා නැහැ එහෙම නිවන් දකින්න බෑ අත්‍තරම විදර්ශනා ධූරය අවදි විය යුතුයි. ඒ විදර්ශනා කියන්නේ මේ රාගසි, දේසි, මොහසි මේකට මේක එක එක එහෙම එකක් නෙමෙයි. එහෙම එහෙම දෙයක් නෙමෙයි. ඔය කරත් ඉෂ්ට කරනවා කියලා ඔය ඕම දෙයක්ුත් නෙමෙයි. ඔය ඔක්කොම ඇවිල්ලා සර්පයා වලිගෙන් අල්ලගත්තා වගේ Tamanටම කොයි වෙලාවක හරි දෂ්ට කර. අද බොහෝ අය අසරණ වෙලා ඉන්නවා. බොහෝ අය ඇත්තටම අතරමං වෙලා ඉන්නවා. මේ සත්‍ය තුල මේ සත්‍ය ධර්මයේ තුල මේ මේ පටිච්ච සමුපාද අවබෝධය තුළ පිරිසිදු නිර්මල ඒ ඒ රාග ඒ රාගදේශ මොහ කෙලෙස් සංසිඳෙන්නේ සම්මා දිට්ඨියට આવොත් පමණයි. ඒ සම්මා දිට්ඨිය කුමක්ද කියන එක. ඒ සම්මා දර්ශනය කුමක්ද කියන එක. ඒ දර්ශනෙටපත් වෙනවා කියන්නේ කුමක්ද කියන එක. මේ ගැන බොහෝ අයට අවබෝධයක් නැහැ. අපි ඔබට ඉදිරිපත් කරන්නේ අන්න ඒ සමාජයට ගිලි වුණු ඒ කාලයේ වැලිතලාවට සැඟව ගිය ඒ දාර්ශන සමාපත්තිය කියන්නේ කොහොමද කියන එක. ඒ දාර්ශනයට පත් වෙන්නේ කොහොමද කියන එක. ඒ දාර්ශනය තුල ඒ දාර්ශනය වැහෙන්නේ කොහොමද කියන එක. ඒ ඒ වෙනුවෙන් තමයි අපි මේ දේශනාව ඔබට දහස් ගාණක් ඉදිරිපත් කරලා තියෙන්නේ. දේශනාව විශාල ප්‍රමාණයක් ඔබට අහන්න ලැබෙනවා. ඒ හැම දේශනාවකම තියෙන්නේ දර්ශනය සමාජයට ගිලිහුණු බුද්ධ දර්ශනයයි. ඒ දර්ශන විසුද්ධියටපත් වෙන ආකාරය, ඒ දර්ශන සමාපත්තියටපත් වෙන ආකාරය, ඒ දර්ශන සමාපත්තිය තමයි ඇත්තටම අද බෞද්ධයාගේ අසරණකම ඒ දර්ශන ඥානෙ නැතිකමයි. දර්ශන සමාපත්තිය ගෙලීමයි. එහෙනම් මෙන්න මේ දර්ශන සමාපත්තිය ගෙලියන එකයි මේ දර්ශන සමාපත්තිය ඇති කර ගන්නකොට ඇතිවන කෙලෙස් තමයි මේ ඒ දර්ශන සමාපත්තිය ඇති කර ගැනීමට එන බාධාවන් තමයි මේ උපක්කලේශ කියලා බුදුන් වහන්සේ මේ උපක්කලේ සූත්‍ර කියලා පෙන්නන්නේ. මේ උපක්කලේ සූත්‍රය තුල පෙන්නන්නේ මේ සම්මත සමාධියක් වඩනකොට එන බාධා නෙමෙයි. අපි ඒක ඔබට මේ කාරණාවලත් මනාකොට පෙන්වන්නේ ඒ නිසා. මේ වාක්‍යයක් වාක්‍යයක් ගානේ මේ මේ උපක්ලේශ සූත්‍රය තුල පෙන්වන්නේ අනිමිත්ත සමාධිය ලබන ආකාරය. අනිමිත්ත සමාධිය කියන්නේ සමත සමාධියක් නෙමෙයි. අනිමිත්ත සමාධිය කියන්නේ සති නිමිත්ත වඩලා සති නිමිත්ත තුල ලබන සමාධියක් නෙමෙයි. ඒක සමතේ වඩන සමාධියක්. ඒ තුල ලබන සමාධි ලෞකිකයි. නමුත් මේ කතා කරන්නේ ලෝකෝත්තර සමාධියක් ලබන ආකාරයයි. මේ කතා කරන්නේ අනිමිත්ත සමාධියක් ලබන ආකාරයයි. මේ කතා කරන්නේ අර හුස්ම දිහා බලන් ඉඳලා අර හුස්ම ඒකාග්‍ර කරගෙන උග්‍රහනිමිත්ත පටිභානිමිත්ත කියලා අර අපි නා අපි මේ කතා කරන අර හුස්ම නොදැනෙන ස්වභාවයට යන ඒ සමාධියක් ගැන නෙමෙයි. ඒ ප්‍රථම ධ්‍යාන, ද්විතීක ධ්‍යාන, තෘතීක ධ්‍යාන, චාතුරු ධ්‍යාන කියලා ලබන සමාධිත් නෙමෙයි. ඒ අරූප ධ්‍යාන ලැබෙන සමාධිත් නෙමෙයි. මේ කතා කරන්නේ ලෝකෝත්තර සමාධිය කියන්නේ. මේ ලෝකෝත්තර සමාධිය කියන්නේ සවිතක්කන් සවිචාරන් සමාධිය. මේ සත්‍ය දකින්න තැනයි සිතට අරමුණේ සත්‍ය දකින්න තැනයි මේ සමාධිය ඔබට හමුවන්නේ මේ සමත ඉස්සලම ඔබ ගලප ගන්න මොකද්ද මේ සමත යානිකයා මොකද්ද මේ සුෂ්ක යානිකයා මොකද්ද මේ සමත විපස්සන යුගන්ධන කියන්නේ මේක හොඳින් ගලප ගන්න පොත් එක එක විදිහට ලියවිලා තියෙන්න පුළුවන් නමුත් ඒ සත්‍ය අපි වඳුනාගත යුතුයි යමෙකුට සිතට එන අරමුණ සත්‍ය දකිනවා නම් ඒ අරමුණ සත්‍ය දකින්න බෑ සිත විසිරෙනකොට. එහෙනම් චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. එතකොට සමාධියක ඒ කියන්නේ ප්‍රථම ධානය, ဒုတိ ක ධානය, තෘතික ධානය, චාතුර්ථ ධානය බුදු සමය තුල තපස්වරු සමාධි වල හිටියා. සමාධි බුදු සමය තුල ප්‍රසිද්ධ කාරණාවක්. ලෞකික සමාධි, ධාන අවස්ථා. එතකොට සංඥා සුකුම කරගෙන එකම සංඥාම පිටවගෙන ඉන්නේ. ඒ හිත විසිරෙන්නේ නැහැ එතකොට. එතකොට පහසුවක් තියෙනවා අරමුණු හොඳින් දකින්න පුළුවන්. අරමුණක් තමයි සිතක් කියන්නේ. ඒ සිතෙන් මිදෙන මගක් තමයි නිවන් මගක් කියන්නේ. එන අරමුණ සත්‍ය දකින්න නැතුව කාටවත් ඒ නිවන් මග හමු වෙන්නේ නැහැ. රාගදේශම කෙලෙස් සංසිඳනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. මොකද හේතුව ආරෂ්ඨාංග මාර්ගය හමු වෙන්නේ නැහැ. එතකම්ම මිත්‍යා දෘෂ්ටිකයි සම්මා දිට්ඨිය හමු වෙන්නේත් නැහැ. සම්මා දිට්ඨිය නැතුව සම්මා සතියක් නැතුව සම්මා සමාධියක් හමු වෙන්නේත් නැහැ. එතනින් එතකොට මේ කාරණා ඔක්කොම ගැලපිලා තියෙනවා. එතකොට සමතයානිකයා කියලා කියන්නේ කවුද? මේ සිතට සමතය අඩු නම් ඔහුට විදර්ශනා හොඳින් වැඩෙනවා නම් ඔහු සමතයෙන් වැඩි යුතු වෙනවා. ඒ නිසා තමයි සමත පුබ්බංගම ධම්මා විපස්සනා භාවේ තබ්බං කියලා කිව්වේ. හැබැයි ඒ වගේම යමෙකුට විදර්ශනාව හරියට වැඩෙන්නේ නැත්නම් විදර්ශනාවට අඩු නම් ඒ විදසුන් නුවණ අඩු නම් ඒ සමතය හොඳින් තිබෙනවා නම් ධාන මට්ටම් වලත් සිටිනවා නම් ඒ සමාධිමත් සිත දක්ෂව සමාධියට පැමිණෙනවා නම් ඒත් ඔහුගේ තියෙන දුර්වලකම කුමක්ද? ඔහුගේ විදසුණුවන නැතිකම. අන්න අන්න එතනයි විදර්ශනා භාවයේ තබ්බන්ස් අර සමත පුබ්බ විදර්ශනා පුබ්බංගම ධම්මා සමතම් භාවයේ තබ්බන් කියලා කිව්වේ. එතකොට සමත පුබ්බංගම ධම්මා විපස්සනා භාවයේ තබ්බන් කිව්වේ ඒ විදර්ශනාව හොඳින් තියෙන කෙනෙකුට සමතේ අඩුන සමතේ මූලික කරගෙන තමයි සමතේ හොඳින් වැඩි යුතු වෙනවා. ඒ නිසා තමයි සමත භාවයේ තබ්බා විදර්ශනා එතකොට සමත පුබ්බංගමා ධම්මා විපස්සනා භාවතබ්බං කියලා කිව්වේ. එතකොට විදර්ශනා පුබ්බංගමා ධම්මං කියලා කිව්වේ සමතේ විදර්ශනා අඩු නම් සමතේ හොඳින් තියෙනවා නම් ඒ කෙනා විදර්ශනාවට වැඩියෙන් වැඩි යොතු වෙනවා. ඒ නිසා තමයි විපස්සනා පුබ්බංගමා ධම්මා සමතභාවයතබ්බං කියලා කිව්වේ. එතකොට ඊගාව කාරණේ සමත විපස්සනා. එතකොට මේ මේ අපිට මේ දෙකෙන් අපිට වැටෙනවා සමත විපස්සනා යුගන්ධන් ගමනක් තමයි නිවන් මාර්ග කියලා කියන්නේ. එතකොට සුෂ්ක යානිකයා කියලා කියන්නේ විදර්ශනා හොඳින් වැඩෙන කෙනා. සමත යානිකයා කියන්නේ සමතේ හොඳින් තියෙන කෙනා. හැබැයි මේ දෙන්නම සමත යානිකයාත් විදර්ශනා අවශ්‍යයි. සුෂ්ක යානිකයාටත් විදර්ශනා අවශ්‍යයි. එතකොට මේ කණික සමාධි කියලා අපි කතා කරනවා. එතකොට සානික සමාධි කියන්නේ එක අවස්ථාවක් එනවා දැන් මේ සමත මේ යානිකයත් විදර්ශනා යානිකයත් දෙදෙනාටම මේ අවස්ථාව වෙනවා. ඒ කියන්නේ අනිමිත්ත සමාධිය තුළ අපි කතා කරන අසමාහිත සමාධි සමාහිත සමාධි. ඒ කියන්නේ ඒ සමාධි ඒ ඒ කතා කරන අනිමිත්ත සමාධිය. ඒ මොහොතට අවදිය අනිමිත්ත සමාධිය. ඒ එන අර දැන් මේ සිතේ මේ අනිදස්සන විඥානය කියන තැන. මේ මේ මිදෙන අවස්ථාවයි මේ කතා කරන්නේ. එකම අවස්ථාවක් මේ කතා බද්දේ කරත්න සූත්‍රයේ උත්තරීතර උදකලාව. ඒ කියන්නේත් ඒකමයි. ඒ කියන්නේ මොහොතට අවදි කියන්නේත් එතනමයි. ඒ කියන්නේ අනිමිත්ත සමාධිය ගැනයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකෝත්තර සමාධි ගැනයි කතා කරන්නේ. එතකොට මේ මෙතනට එන බාධා තියෙනවා. අන්න එතන ඒ බාධා ටික තමයි උපක්ලේශ කියලා පෙන්නන්නේ. එතකොට එතනත් මතුවෙනවා. දැන් මේ මෙතන ඇත්තටම නිවන අත්දැකීම හා සමානයි. ඒ කියන්නේ සිතුවිලි වලින් මිදෙන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව තුළ ඒ දර්ශන ඒ දර්ශනයටපත් වෙනවා කියන්නේ අන්න එතනයි. ඒ දර්ශනයටපත් වෙනවා කියන තැන ඇත්තටම සාමාන්‍ය වෙනදා විදිහටම පේනවා, වෙනදා විදිහටම ඇහෙනවා, වෙනදා විදිහටම දැනෙනවා වුණාට ඒ හැම දෙයකම මිදුණු අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව තමයි දර්ශනය කියලා කියන්නේ. ඒ තමයි දර්ශනය. එතකොට ඒ තමයි විදර්ශනා. ඒ විදසුන් නුවණින් තමයි ඒක දකින්න පුළුවන්. ඒකයි විදර්ශනා කිව්වේ. ඒකයි විදර්ශනා භාවනාවෙන් තොරව නිවන් මාර්ගක් නැහැ කිව්වේ. ඒකයි ලෝකෙට බුදුන් වහන්සේ විදර්ශනා භාවනාව ලෝකෙට හඳුන්වා දුන්නේ කියලා කිව්වේ. ඒයි සත්‍ය කතාව. ඒයි ඇත්තටම පටිච්චසමුප්පාද අවබෝධය තුලයි සිද්ධ වෙන්නේ. ඒකත් ඇත්තයි. එයයි සත්‍ය කතාව. ඒ කියන්නේ සිතට එන ඒ සිත ගැන මන අවබෝධයක් තිබ්බොත් තමයි එයා දර්ශන ඥානය තුල තමයි මෙතන ආත්මයක් නැති බව අනාත්ම ධර්මයේ බව එයා අවබෝධ කරගන්නේ. ඒ දර්ශනය තුලින් අවබෝධය කල්‍යාණ මිත්‍රා මතමය ආනන්ද ශාසනය පවතින කියන්නේ නිසයි. ඒ නිසයි මෙතන ඇත්තටම මේ සද්ධර්ම ශ්‍රවණයේ තියෙන දුර්ලභම් කියලා කියවේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ මේ දර්ශනය තමයි පැහැදිලි කරන්නේ බුද්ධ දර්ශනේ. බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු බුද්ධ දර්ශනය කොහොමද කියන එක. පුබ්බේ අනුසය ධම්මේසු කියලා ධම්සක් පැවතුම් සූත්‍රය තුල දේශනා කරන්නේ බුද්ධ දර්ශනය කොහොමද කියන එක. එතකොට පටාචාට දේශනා කරපු ධර්මයේ කොහොමද කියන එක. එතකොට කිසා ගෞතමයට දේශනා කරපු ධර්මයේ කොහොමද කියන එක. අඟුලිමාලට දේශනා කරපු ධර්මයේ කොහොමද අපිට මෙන්න මේ ධර්මයේ තුලයි අපිට ඒ සූත්‍ර කියලා අද අපි කතා කරන්නේ ඒ කෙනාට කෙනාට පැහැදිලි කර බුද්ධ දර්ශනය. ඒ දර්ශනය එකමයි. එකම බුද්ධ දර්ශනයයි. නමුත් තොටු පොළවල්. ඒ කියන්නේ නමුත් ඒ එකම ගඟටයි බහින්නේ. ඒ බහින්නේ නමුත් මෙතන කෙනකෙනා නානත්ත කාය නානත්ත සංඥා. කෙනකෙනාගේ ස්වභාවය අනුව ඒ කෙනකෙනාට ඒ එකම දෙයක් තමයි මේ පෙන්වන්නේ. ඒ පෙන්වන්නේ අනිමිත්ත සමාධි ආත්මයක් නැති බවයි. අනාත්ම ධර්මයයි ඒ පෙන්වන්නේ. ඒ අනාත්ම ධර්මය හමු වෙන්නේ පටිසම්පාද ධම්මේසු ධම්මං කියන තැනින්. ධර්මයේ දකින්න තැනින්. මේ ධර්මයේ අතිගාම්භීරයි. අතර මේ ධර්මයේ ඔබ මේ දේශනා අසාගෙන යන්න. මේ දේශනාවල ඔබේ දර්ශනයටපත් වෙනවා. අවබෝධය තුලින් පමණයි මේ සිදුවන්නේ. අවබෝධයෙන් තොරව කිසි කෙනෙකුට අනිමිත්ත සමාධියක් උපදින්නේ නැහැ. අනිමිත්ත සමාධිය උපදින්න නම් ඒ නිමිත්තක් නැති වෙන්නේ කෙසේද කියලා අවබෝධයක් තිබිය යුතු වෙනවා. සමතේ වඩලා අනිමිත්තක් එතන අනිමිත්ත සමාධිය හමුවන්නේ නැහැ. ඒකට හේතුව තමයි එතන ආත්මයක් තියෙනවා. කොහොමද එතන නිමිත්තක් බැස ගන්නවා. එතන නිමිත්තක් අසඤ්ඤ තලයේ ගත්තත් නිමිත්තක් තියෙනවා. අරූපයේ තුල හරි ඒ අරූප සංඥාවක් හරි තියෙනවා. ඒ රූප සංඥාවක් කර තියෙනවා අරූප සංඥාවක් කර තියෙනවා කියන්නේ ඒ අරූපය තුලත් කෙනෙක් ඉන්නවා. ඒ මෙතනදී අපි කතා කරන්නේ අර පොට්ටපාද සූත්‍රය තුල විවේකද පිස්සුකු සුකුම සත්‍ය සංඥා සමාජ ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා කියලා ඒ පොට්ටපාද සංඥා අபிසංකරණ නිරෝධයක් ය පොට්ටපාද ඒ නිවන් මඟ කියලා පෙන්වන්නේ ඒ නිවැරදි දිශා නැති අපි හඳුනාගත වෙනවා උදෑසන හිමිදිරි පාන්දර තනාග දියබිඳක යමෙක් දේ දුන්නත් දකීද ඊටම අදාළු කෝණකින් දැකිය යුතුයි මහණෙනි කියලා කිව්වේ අන්නේ කෝණේ කුමක්ද කියලා අපි දැකිය යුතු වෙනවා ඒ අස්ව ලෝමක් සියක් කඩකට පැලෙන විදිහද එයත් වියකැයි මානෙනි මේ සුකර නොවේ කිව්වේ කුමක්ද කියන එක අපි දැකිය යුතු වෙනවා. ඉදි කට්ටක් මහමූදේ වැටුණත් හමුවේ ඒත් මේ සුකර නොවේ කියලා කිව්වේ කුමක්ද? ඒ කියන්නේ මෙතන තියෙනවා ඊ타ම සියුම් කාරණයක්. ඊ타ම සියුම් ඒ සවිතක්කන් සවිචාරන් සමාධිය තුළ ඒ හම් වෙන දර්ශනයටපත් වෙනවා කියන එක. ඒ දර්ශනේ කුමක්ද කියන එක. ඒ බුද්ධ දර්ශනේ ඔබ ඔබගේ බොළඳ මනසට ඒ බොළඳ මනසේ ස්වභාවයට මේ නිවන් මඟ හරවන්න බෑ, නවන්න බෑ. නැහැ. ඔබ අද කටමැද දොඩවනෝ වෙන්න පුළුවන්. ඔබ වෙන වෙන විකාර දොඩවනෝ වෙන්න පුළුවන්. ඒත් ඔබ එකක් හොඳට මතක තබා ගන්න. බාහිර ඇත්ත කරගෙන සිටින තාක්කල් ඔබ ඉන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඔබ මහා තෙරක් විදියට පෙනී සිටියත් ඒත් මිත්‍යා දෘෂ්ටිකයෙක්. ඔබ ඇත්තටම මේ මිත්‍යා දෘෂ්ටිය හඳුන ගන්න. මිත්‍යා දෘෂ්ටිය වෙන් වෙන්නේ ඔන්න ඔතනින්. යමෙක් බාහිරට මේ බාහිර ඇත්ත කරගත්ත තැන ඒ බාහිර ඇත්ත කරගත්ත භූමිය මිත්‍යා දෘෂ්ටික භූමියයි. හැබැයි යමෙක් සිතට එන අරමුණේ බාහිරත් දෙයක් නැති බව අර සතා සිව්පපා ඉන්නේ බාහිර ඇත්ත කරගෙන. එතකොට සෑම ආගමක්ම තියෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියන තැන. එහෙම තිබ්බොත් තමයි හොඳක් තියෙන්නේ නරකක් තියෙන්නේ දිව්‍ය ලෝකයක් තියෙන්නේ නිර්යක් තියෙන්නේ. ඇත නැත අන්ත තියෙන්නේ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්ත තැනයි. තියෙනවා කියලා ගත තැනයි ඇත කියන අන්තයක් තියෙන්නේ නැත කියලා අන්තයක් යන්නේ. නමුත් ඇත නැත අන්තවලින් මිදුණු දහම බුදුන් වහන්සේ දේශනා කරනවා මජ්ජේ ඥාන කියලා. ඒ මජ්ජේ සූත්‍රය තුල පෙන්වන්නේ යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තම්රුහි මහපුරුෂෝ කියලා. ඇත නැත අන්තවලින් මිදුණු දහම බුදුන් වහන්සේ ලෝකෙට එලි කරනවා. එතනයි අජ්ජත් බහිද්දා කියලා අන්ත දෙකක් පෙන්නලා ඒ අන්ත දෙකේ මිදුණු දහමක් බුදුන් වහන්සේ ලෝකෙට එලි කරනවා. නාම රූප කියන මේ අන්ත දෙකම තමයි අජ්ජත් බහිද්දා කියලා ඔබ නොසිතුවත් ඒ ඔබ අත්දකින අන්ත දෙක. ඒ තුලින් තමයි අපිට සිතක් හටගන්නේ. සිතක් හටගන්නේ කෙසේද? ශබ්ද වර්ණ එකතු වෙලා ආත්මයක් හටගන්නේ කෙසේද? හේතුව නම් ශබ්ද වර්ණයයි, ඵලය නම් ආත්මයයි. එහෙනම් ඒ ආත්මය තුල අපි ඉන්නේ රැවටිලා ආත්මයක් කොහෙන්ද ශබ්දක, ආත්මයක් කොහෙන්ද වර්ණක, දික්ඨේ දික්ඨමත්තං සුතේ සුතමත්තං මුතේ මුතමත්තං විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන තැනින් මේ ධර්මයේ දැක්කොත් ඔබට වැටහෙවි ආයතන නිරෝධයයි නිවන් මාර්ග කියන්නේ සලායතන නිරෝධෝ නිබ්බාන. එහෙනම් සලායතන වල උපතයි උපත කියලා පේන ස්කන්ධානම් පාතිභාව ආයතනම් පටිලාභු අයං උච්චති ජාති මහණෙනි ඇසේ උපතයි උපත මහණෙනි ඇසේ උපතයි උපත කියලා කියනකොට ඒමයි සලායතන නිරෝධය කියන්නේ එතනින්මයි එහෙනම් ඇසින් දෙයක් බලලා දෙයක් කියලා ගත්තොත් ඒක එන්නේ සියල්ලම එකතු වෙලා ශබ්ද වර්ණ සියල්ලගෙම එකතු වෙලා එහෙම වුණොත් තමයි මනෝ කියන විඥානය කියන කතාව තියෙන්නේ මනසංච පටිච්ච ධම්මේසු උපජ්ජේ මනෝ විඥානය කියන්නේ එහෙම වුණොත් තමයි පටික සම්පස්සේට අදිවචන සම්පස්සයක් කියන ඒ කතාව අපිට හමු වෙන්නේ ඒ දෙයක් කර ගැනීමයි දෙයක් කර ගත්තොත් ඒක බාහිර තියනවා කියලා ගත්තොත් ඒ තුල තියෙන රැවටීමමයි එහෙමනම් මේ පුබ්බේ නිවාසානුස්සය ඥානය කියන්නේ පුංචි දරුවට ඒ පුබ්බේ තිබුණේ නැහැ. ඒ නිසා තමයි පුංචි දරුවට කොහොමද මේක ඇති උනේ කියලා බලන්නේ. එහෙනම් පුබ්බේ නිවාසානුස්සය ඥානය කියන්නේ පෙරසිට කදපිලිවෙත් දකින්නවා කියන්නේ අපේ කොහොමද මේ අපිට උපතින් ලෝභයක් තිබුණේ නැහැ, ද්වේෂයක් තිබුණේ නැහැ, මෝහයක් තිබුණේ නැහැ. අද මේ වෙනකොට රාග දේශ මොහ සිත් හටගත්තේ කෙසේද කියලා දකින්නේ. පොඩි දරුවට එහෙම දෙයක් තිබුණේ නැහැ. සාසවීයයි පුංචි දරුවා ප්‍රභාස්වරං චිත්තං සංකිට්ඨේ උපක්ඛලේසේ උපක්ඛලිටා කියන්නේ මේ පුංචි දරුවාගේ ප්‍රභාස්වර සිත කොහොමද එතකොට රාග දේශ මොහ කෙලස් බවට පත් උනේ. අන සාසවීයයි ආශ්‍රව කෙලස් හටගත්තා. ඒ කෙලස් හටගත්තේ කෙසේද? අසින් බලලා අසින් බලලා දෙයක් කියලා ගත්ත තැනයි. ඒක කෙසේද සිද්ධ උනේ? shabden පුංචි දරුවා ඉපදෙනකොට උපමාවක් කියනවනම් අම්මගේ හැඩතල එනකොට අම්මා පුතේ මේ අම්මා කියනකොට අම්මා කියන shabden શબ્දෙත් අම්මා කියන අම්මගේ හැඩතලෙත් සමග එකට එකතු වීම මේ අම්මා කියලා අඳුනා ගැනීම දෙයක් කරගත්තා කියන්නේ දෙයක් කරගත්තොත් අන්න එතනමයි අන්න උපාදාන තියෙන ජාත් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස සියල්ලම තියෙන්නේ අජ්ජෝසාය තිට්ඨති දෙයක් කියලා ගත්තා බැසගත්තා අභිනන්දති අභිවජේ අජ්ජෝසාය තිට්ඨති යා රූපේ නන්දි අන්න රූපේ ඇත්ත වුණා දෙයක් වුණා එතන එතනම දෙයක් කියලා ගත තැනම නන්දියක් තියෙනවා තදුපාදානම් භවෝ එතනම භවයක් තියෙනවා උපාදානයක් ඇති වෙනවා භවයක් ඇති වෙනවා මේ මොහොතේම සිතට අරමුණ ඇත්ත කර ගැනීම තුළ අන්න අන්න අභිනන්දති අභිවදති අජ්ජෝසා තිට්ඨති යාරූපේ නන්දි තදුපාදානම් බව බාපච්චා ජා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දොම් සපායස සම්භවති සියල්ලම තියෙන්නේ ඒ අරමුණකයි එක ආරමුණයි ඔබ සත්‍ය දැකලා මිදෙන්නේ සියල්ලම ඔබ ජය ගන්නවා ඇත්තටම මෙලවත් මිදෙනවා එලවත් මිදෙනවා මේ ආරමුණේමයි මෙලවත් තියෙන්නේ දෙයක් කියලා ගත්තොත් ආයතනව හදාගන්න පුටු මේස ඇඳන් ඉර හඳ ගහකොළ සේරම තියෙනවා කියලා ගත්ත තැනයි මෙලවක් තියෙන්නේ ආයතනවල උපතයි උපත තියෙන්නේ එහෙනම් මෙලවෙන් ජයගත්ත කියලා එලවට යනවා කියන්නේ මේ මොහොතේම මේ ආරමුණේම මෙලවක් තියෙනවා හැබැයි සත්‍ය දැක්කොත් එතන යථාභූත ඥාන දකින තැනම අන්න මෙලවෙන් එතර වෙනවා එලවක් තියෙනවා මෙලවයි එලවයි දෙලොම තියෙන්නේ මේ මොහොතේ මේ ආරමුණේ ധന്യതയുമായി മീക පසු නොවි දැකීමක්. ඒක නිසාමයි මේ පච්චුප්පන්න ධර්මයක් කියලා කිව්වේ. මේක සාන්දිටිකව මේක 100ට හසු වෙනවා. මේක ඥානෙට හසු වෙනවා. 100ට හසු වෙනවා. ඒකයි යෝනිසෝ මනසිකාරයත් යථාභූත ඥානයත් ඔබ නිවන දක්වා අරන් යනවා කියන්නේ. ඔබ බලන්න මේ චතුරාර්ය සත්‍ය කියන්නේ කොහොමද මේ මොහොතේන අරමුණේ දෙයක් කරගත්තොත් එතනමයි සමුදය සත්‍ය දුක සත්‍ය. දෙයක් කියන තැනමයි දුක ඒකයි දුක සත්‍ය කියන්නේ සුඛ දුක්ඛං දුක දුක්ඛං සියල්ලම දුකමයි කියවේ. ඒ දුක කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඒක දෙයක් කියලා ගත්ත තැනම තියෙන දුකමයි. ඒ කියන්නේ එතන අගයක් තියෙනවා. ඒ අගය තුළම දෙයක් වගේ නිරූපණය වෙනවා. ඒතර කෙනෙක් ඉන්නවා. ඒ තම මම ඒසෝ හමසිය මේසෝ අත්තම මම මගේ මගේ ආත්මය කෙනෙක් දෙයක් කියලා ගත්තොත් තමයි ඇති වෙන්නේ. එහෙනම් මම මගේ මගේ ආත්මය කියලා කියන්නේ දෙයක් කියලා ගත්තොත් බව ඔබට වැටහෙන්න ඕනේ. එහෙමනම් මේ කාරණාව තුළ මේ චතුරාර්ය සත්‍යයත් මේ අරමුණේමයි. එහෙමනම් පටිච්චසමුපාදයත් මේ අරමුණේමයි. ඒ කියන්නේ ඔබ දකිනවා මෙතන දෙයක් කියලා ගත්තොත් එතන සමුදේ සත්‍ය එතනම දුක සත්‍ය. ඒ දුක සත්‍ය තියෙන තැනමයි සමුදේ සත්‍ය. එතනමයි එහෙනම් නිරෝධ සත්‍ය සත්‍ය දකින තැනයි. ඒ මාර්ග සත්‍ය නම් ඒ සත්‍ය දැකීම දැකීමයි. එහෙනම් ඒ අරමුණේ එතන ඒ අරමුණේ සත්‍ය දකින්න තැනයි ඒ නිරෝධ සත්‍යයටපත් වෙන්නේ. ඒ කියන්නේ අරමුණ දෙයක් බවටපත් වෙන්නේ නැහැ. අර ශබ්ද වර්ණ බවට දෙන කොහෙන්ද ආත්මයක් තියෙන්නේ? ආත්මයක් හමුවන්නේ නැහැ. දෙයක් තිබ්බොත් තමයි ආත්මයක් ආත්මයක් කියන්නේ දෘෂ්ටිය. ඒ කියන්නේ සිත්ය මැරෙන්නේ හිතත කයිද කියලා ඇහුවේ ඒකයි. මැරෙන්නේ කය නෙමේ හිතන හිත හැම මොහොතෙම මැරෙනවා මේ හැම මොහොතෙම සිතක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒ සිතේ සත්‍ය දැකීමයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. එන එක්ෂණික සිතක උදේවැය දකින්නාට සම්මුති මරණය හමු නොවේ කියුවේ. අනේ නිසාමයි මරබියක් මරණයක් එන්න කෙනෙක් හම් වෙන්නේ නැහැ. එක ෂණයක් ෂණයක් පාසා සිතක් ඉපද නිරුද්ධ වෙනවා. එතන එක දිගට පවතින සිතක් නැහැ. සිත එක මොහ මොහොතේ හුස්ම නැවතුනොත් ඒ කියන්නේ සිතක් ඉපද නිරුද්ධ වෙනවා. ඒ පමණයි. එහෙනම් එයාම මොහොතේම ඒ ෂණයේ පමණයි. එයයි ප්‍රභාස්වරං චිත්තං කිවල කියලා කිව්වේ. ඒ ප්‍රභාස්වර සිතයි ඒ ක්‍රියාවලියයි මතුවෙන්නේ අර රාග දේශ මොහ කෙලෙස් සංසිඳෙන්නේ මේ සත්‍ය දකින්න කෙනාට පමණයි. චතුරාර්ය සත්‍යේන අරමුණේ දකින්න, පටිච්චසමුපාදේ මේ අරමුණේ දකින්න, අරමුණෙන් තොර ඒ ෂණ සම්පත්තියෙන් තොර ඒ ෂණ සම්පත්තිය දැකීමෙන් තොර අන්න සද්ධර්ම ධර්ම ශ්‍රවණය තුළ සිද්ධ වෙන්නේ මේ ෂණ සම්පත්තිය දැකීමයි. ෂණ සම්පත්තිය කියන්නේ මේ දැකීමයි. මේ දැකීම තුළ කුමක්ද සිද්ධ වෙන්නේ? පටිච්චසමුපාදය කියන්නේ කුමක්ද? අවිද්‍යාව කියන්නේ දෙයක් කර ගැනීමයි. සංඛාර කියන්නේ ශබ්ද වර්ණ එකතු වෙන එකයි. ඒ එකතු වෙන එකමයි විඥානය කියන්නේ. ඒකමයි නාම රූප කියන්නේ. ඒකමයි එතකොට සලායතන කියන්නේ. ඒකමයි එතකොට ස්පස්සපච්චා වේදනා. ඒකමයි කිව්වේ ඒ වේදනා සංඥා සංඛාර ස්කන්ධ වලින් හදාගන්නේ උපාදානස්කන්ධය. එහෙනම් යම් වේදිතං සංජානතියන් සංජානතා විතක්කේති කියලා දෙයක් කරගත්තොත් අන්න එතනමයි ජාජ ජරා මරණ ශෝක පරිදේව සියල්ලම තියෙන මුළු පටිච්ච සමුප්ප පටිච්චසමුප්පාදය මේ අරමුණේ දැකිය යුතුයි. අන්න එහෙමනම් මේ අරමුණයි සියල්ලම අකාලික දහමක් හමු වෙනවා. අතීතය ගැන හිතුවත් මේ මොහොතේ අනාගතය ගැන හිතුවත් මේ මොහොතේ හැබැයි මේ මොහොතේ දකින්න සිතත් ඇත්තක් වෙන්නේ නැහැ. ඒ සත්‍යයක් නොවේ. එහෙනම් තුන් කාලෙම බොරුවක් වෙනවා. මොහතවත් පවතින්නේ නැහැ. ඒකයි පච්චුප්පන්න ධර්මයේ කියලා කිව්වේ. එහෙනම් ඔබට හමු වෙනවා සත්‍ය ධර්මයේ කුමද්ද සත්‍ය ධර්මයේ ඒ සාන්දිට්ඨික Tamanටමයි ඒ සිහියට හසු වෙනවා. සාන්දිට්ඨිකයි අකාලිකයි තුන් කාලයක් නැහැ. ඒ පස්සිකෝ ඕපනායකෝ ඕන කෙනෙකුට බලන්න හිතන්න පුළුවන් මේ ෂණයයි මේ මොහොතයි පවතින්නේ කියන එක අන්න පච්චුප්පන්න ධර්මය ඔබට හමු වෙනවා සාන්දිටික අකාලික එහි පස්සේ කෝපනායක පච්චුප්පන්න ධර්මය ඔබට හමු වුණා වෙනවා මේ සිත් මේ සත්‍ය ධර්මයේ දේශනා කිරීම ඊ타ම අසීරුයි ඊ타ම දුර්ලභයි දුර්ලභම් manussත්තං මේක සතෙකුට සිව්පාවෙකුට තේරෙන්නේ නැහැ දුර්ලභං සන සම්පatti මේ සන සම්පatti ආ කිරීම පහසු නැහැ ඒ අනුත්තරත්වයේ කරා යන ගමන ඒ අරහත්ත්වයේ කරා යන ගමන ඒ සත්පුජ්‍යල දෘෂ්ටිය අතහැරෙන තැන ආත්ම දෘෂ්ටිය ගිලිහෙන තැන ඒ අනාත්ම ධර්මයේ හමු වෙන තැන එයයි අනිමිත්ත සමාධිය අන්න එතනයි අපි මේ කතා කරන දර්ශන සමාපත්තිය කියන්නේ දර්ශනයටපත් වෙනවා කියන්නේ එයයි සම්මා දිට්ඨිය දෙයක් නැති බව දකින තැනයි. ඒ දිට්ඨිංච අනුභගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කාමේසුයිනෙය ගේද නහි ජාතු ගබ්බ සෙයම් පුරති නැවත උප්පත්තියක් නැහැ. අනාගාමි ස්වභාවයෙන්ම ඔබ අරහත්ත්වේ කරා යනවා. න ආගාමි නැවත උප්පත්තියක් නැහැ. එහෙනම් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත්ත්වයටපත් වෙන නිවන් මඟ මෙයයි. මහා සිංහනාදයයි ඒ බුද්ධ ආඥාවයි ඒ බුද්ධ වචනයයි බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි බුද්ධ කියන්නේ ඒකයි උපකහන ප්‍රශ්නේ ස්වාමිනී ඔබ මිනිස්සේද දෙවියෙක්ද බ්‍රහ්මයේද ගන්ධබ්බේද නෑ මම මිනිස්සෙක් නෙමෙයි දෙවියෙක් නෙමෙයි බ්‍රහ්මයෙකුත් නෙමෙයි ගන්ධබ්බේකුත් නෙමෙයි සත්වේ පුජ්‍යලයක් නෙවෙයි නම් ස්වාමිනී ඔබ කවරෙද්ද බුද්ධ බුද්ධ කියන්නේ සබහාදහමයි බුද්ධ කියන්නේ සබහාදහමේ න්‍යායයි බුද්ධ කියන්නේ ශුන්්‍යතාවයයි අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි චේතෝ විමුක්තියයි සිතට එන අරමුණේ සත්‍ය දකින්න තනයි ඒ සදාතනික සුවය ඔබට අමුවන් සදා අමරණීයත්වයටපත් වෙන්නේ මරණයක් හමු නොවෙන්නේ මරබියක් නැති වෙන්නේ සත්වේ පුජ්‍යලයක් නැති අනාත්ම ධර්මයේ අවබෝධය තුලයි ඒ අවබෝධයටපත් වීමේ අවබෝධඥානයයි ඔබට කෙසේද මේ සත්‍ය ධර්මයේ කිසිවෙකුටත් බොළු කර හැකිද කිසිදා කිසිවෙකුට ඒ සත්‍ය නම් සත්‍යමයි ඒ සත්‍ය ධර්මයේ බොරු කර නොහැකි ඒ සත්‍ය පුජ්‍යල දෘෂ්ටියේ මිදුණු ඒ අප්‍රමාණ චේත විමුක්තියයි මහා මෛත්‍රියයි උපදින්නේ ඒ අවදි වෙන තැනයි. ඒ බුද්ධ ස්වභාවයයි. සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කිව්වේ. අනේ නිසයි ධර්මයේ දකින්න. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කිව්වේ ධර්මයේ දකින්න. ඒ දකින්නේ සිතුවිලි වල සත්‍යයක් නොවන බවයි. විඥාන මායාව තුළ සත්‍යයක් නැහැ. එහෙනම් ඒ සත්‍යයක් නැති බව දකින්න තැනයි අන්න ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං වෙන සරණක් නැහැ ධර්මයේ සරණ කිව්වේ. අන්නේ නිසයි. සෝ ධම්මං පස්සේ සෝ මං පස්සති කිව්වේ නිසයි. ඒ විරුද්ධ ස්වභාවය කියන්නේ ශුන්‍ය ස්වභාවයයි. අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණීතයි. නිස්සත්තු නිජ්ජීවෝ ශුන්‍යෝ කිව්වේ අන්නේ නිසයි. ඒ ශුන්‍යත පටිසංයුත දේශනා දේශනා කිරීම අති දුර්ලභයි. දුර්ලභ කාරණයක්. මේ බුද්ධෝත්පාද යුගයයි මේ යුගයේ දවන්ත සිංහනාදේ සිද්ධ වෙනවා ඒ බුද්ධෝත්පාද නාලිකාවයි ඒ ඔබ ශ්‍රවණය කරනවා ඒකාන්තයෙන් සියලු දුකෙන් මිදෙනවා මේ අවබෝධය ඇති අයෙකුට කිසිදා කිසි තැනක දුකක් ඇතිවන්නට හේතුවක් නැහැ. ඒ කියන්නේ සිතට එන අරමුණේ සත්‍ය දැකින තැන, සිතුවිලි වලින් මිදෙන තැන, සිතින් මිදෙන මග, දුකින් මිදෙන මග, නිවන් දකින මග එයයි නිස්සරණ මග. ඒ නිස්සරණ කියන්නේ බාහිර බඩමුට්ටු අතරින් එකක් නෙමෙයි. සිත තුලින් සිතින් මිදෙන මග. මේ සියල්ලම Tamanගේ සිතමයි. සිත කියලා දෙයක් නැති බව අවබෝධ වෙන විට එය අතහැරෙන්නේ. ඒ තාක්කය කිසිවෙකුටත් අතහැරෙන්නේ නැහැ. එයයි සත්‍ය කතාව. එහෙමනම් ඒ සංගම් සරණං කියන්නේ ඒ අරමුණේ සත්‍ය දැකින තැන එනේන අරමුණේ සත්‍ය දැක දැක මිදෙන තැනයි සංගම් සරණං ගච්ඡාමි කියන්නේ නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කිව්වේ අන්න ඒ නිසයි ඒ නිසයි නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කිව්වේ ඒ දකින්නා තමයි නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණ ඔබ අසරණ වෙන්නේ සිතුවිලි නිසා ඔබ සිතුවිලි වල සත්‍ය දකිනවා නම් ඔබේ අසරණකමින් මිදෙනවා වෙන සරණක් නැහැ නත් බුද්ධි මේ සරණං අඤ්ඤං ඒකයි කිව්වේ බුද්ධෝ මේ සරණං වරං ධම්මෝ මේ සරණං වරං සංඝෝ මේ සරණං වරං අන්න බුද්ධ ධම්ම සංඝ තෙරුවන් සරණ යනවා කියන්නේ ඕකටයි ඒ තෙරුවන් අර මේ ලෝකේ වෙන රුවණක් නැහැ මානෙනි කියලා බුදුන් වහන්සේ දේශනා කළේ ඒ සත්‍ය අවබෝධය තුලින්මයි ඒ ධර්මයේ කියලා කියන්නේ ආගමක් නෙමෙයි බුදුන් වහන්සේ ධර්ම දේශනා කළේ නිගණ්ඨයෝ බ්‍රාහ්මයෝ ජටිලයෝ කියන මේ බෞද්ධයින්ට නෙමෙයි මේක ධර්මතාවයයි ලෝක ධර්මතාවයයි සබා දහමයි. ඒ ආගමක් නොවේයි. ඒ සිතයි සිතයි මිදෙන මගයි. සිත අවබෝධ වීමයි සිතෙන් මිදෙන මග පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වෙනවා කියන්නේ අන්නේ නිසයි පටිසමුප්පාද ධම්මේසු ධම්මං කියලා කිව්වේ. එයයි ධම්ම ඒ ධම්ම කියන්නේ දෙයක් නැති බවයි ඉදප්පච්චතාව. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති ඉමස් උපජ්ජා ඉදං උපජ්ජති කිව්වේ දෙයක් නැති බවයි. ඒ පටිච්ච සම්පා ධම්මේසු ධම්මං කිය. ඒ සමීකරණ මේ ඇති කල්ලි මේ වේ. මේ නැති කල්ලි මේ නොවේ. මේ ඉපදුණු කල්ලි මේ උපදී. මේ නිරුද්ධුණු කල්ලි මේ නිරුද්ධ වේ. මේ කියන්නේ දෙයක් නැති බවයි. ඒ දැක්කොත් තමයි ඔබ අන්න ඒ ධම්මේ දකින්නකම් ඔබට බුද්ධ දකින්නත් බෑ සංඝ දකින්නත් බෑ. ඒ කියන්නේ ධර්මතාවයයි ලෝපවතින්නේ. ඒ ලෝපවතින ධර්මතාවයයි සත්‍ය අවබෝධ කරනවා කියන්නේ සත්‍ය ධර්මයේ කියන්නේ ඒ ධර්මතාවය අවබෝධ කරන එකයි. ලෝකේ සත්‍ය දෙකක් නැහැ. තව එකක් තිබ්බොත් එකක් බොරු වෙනවා. ලෝ ඇත්තේ එකම පරම සත්‍යයයි. එනම් මේ සත්‍ය ධර්මයයි. සත්‍ය ධර්මය කියන්නේ ආගමක් නොවේ. සෝනෙම කෙනෙකුට සිතක් තියෙනවා නම් ඒ සිතේ සත්‍ය අවබෝධ වුණොත් මිදීමකුත් සිදු වෙනවා. එයයි එම් කියන්නේ හේතුව. දැන් මේ කතාව තුළ ඔබ දකින්න මේ උපක්ලේශ සූත්‍රය තුළ පෙන්වන්නේ කුමක්ද? ඒ තුළ මතුවෙන දර්ශනය කුමක්ද? දෙයක් නැති බවයි. දෙයක් නැති බව දකින දර්ශනය තුළ ඔබ අන්ධ වෙලා නැහැ. ඔබ බීරි වෙලා නැහැ. ඔබ වෙනදා විදිහටම කටයුතු කරනවා. ඔබ මැරිලා නැහැ. ඔබ මේ මොහොතේම ඒ අනුත්තරත්වයටපත් වෙනවා. සදා අමරණීයත්වයටපත් වෙනවා. ඒ ලෞතුරු සුවයටපත් වෙනවා. මේ වචන ගොඩාක් ඔබට කියද හැයි. හැබැයි මේ මොහොත මේ සිද්ධ වෙනවා. ඒ සද්ධර්ම ශ්‍රවණයේ තුලම මගපල් ලබන බව බුදුන් වහන්සේ ඒ හැම සූත්‍රයකම යටින් මේ වාක්‍ය සඳහන් වෙනවා. මේ අසන මේ ඇසීම තුළ අන්න කීනා જાති උසිතා නාපරං ගත්තන් කියලා අන්න මේ ස්වාමීනි අද්භූතයි ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි මට වැටහුණා ස්වාමීනි කියලා මේ කවුරුවත් භාවනා කළා නෙමෙයි මේ හැමෝම සද්ධර්ම ශ්‍රවණය තුලයි මේ සිදුවෙන්නේ. ඒ සත්‍ය ධර්මයේ දේශනා කරන්න අදක්ෂ වීමයි ඔබට ඒ නොහැකියාව තුළ ඔබ හිතනවා ඒ සිද්ධ වෙන්නේ නැති බව. නෑ ඒ සිද්ධ වෙනවාමයි. ඒ අපගේ හෙලිදරව් කිරීම උඩ බොහෝ අයට ඒ සිද්ධ වුණු බවට ප්‍රත්‍යක්ෂතාවය තුළ ඔවුන් විසින්ගේ ඔවුන් ඔවුන්ගේම ඒ හෙලිදරව් කිරීම තුළ අපි ඒව මේ YouTube නාලිකාවට ඇතුළත් කරලා තියෙනවා. ඒ බුද්ධෝත්පාද නාලිකාව තුළ ඔබ ඒවා ඔවුන්ගේම පාපෝච්චාරණ විදිහට ඔබට අහන්න ලැබෙනවා. කවුරුවත් කියලා නෙමෙයි. තම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන දේ. තම තමන්ගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන පරිවර්තනය. සියලු ඒ ඒ අය ඒ ඒ කෙනා අන්න දුකෙන් මිදෙන බව, සසර දුකෙන් මිදෙන බව, නියත සම්බෝධි පරායන වන බව, ඒ වොස්සග්ග පරිණාම වන බව, නිවනට නැමුණක් කොට පවතින බව, ඒ සුගති පරායනට එකම මාන ඒකායන මග්ගෝ අයම් බික්කවේ කිව්වේ මෙන්න මෙයයි. සතර සතිපට්ඨානය කියන්නේ කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියන්නේ මේ ස්කන්ධය අවබෝධ කිරීමයි ඒ ස්කන්ධ කායා කියන එක අවබෝධ කිරීමයි ස්කන්ධ කායා කියන්නේ කුමක්ද දෙයක් කියලා ගත්තොත් එයයි ස්කන්ධ කායා හොඳින් බලන්න. ස්කන්ධය නම් පාතිභාව ආයතනම් පටිලාභ අයං උච්චේ ජාති. ඇසේ උපතයි මහණෙනි උපත කියනකොට දෙයක් හටගන්නේ ස්කන්ධය නිසා නම් ස්කන්ධය කියන්නේ එළියේ තියෙන එකක් නෙමෙයි. ස්කන්ධය කියන්නේ වේදනා සංඥා සංකාර. ඒක චිත්ත ස්වභාවයක්. ඒ චිත්ත ස්වභාවය අපි දිගින් දිගට ඔබට පැහැදිලි කරා. කජ්ජනීය වග්ගය තුල ඒක හැද රූපණය නිසා හැදෙන හැටි ඒ දිගින් දිගට මහනිදාන සූත්‍ර සංචේතන සූත්‍ර සලායතන සූත්‍රයේ විවිධාකාර විදිහට මේවා අපි ඔබට හෙළිදරව් කරගෙන ආ. ඒ කියන්නේ ස්කන්ධය, ස්කන්ධ කාය, සක්කාය දෘෂ්ටි කියන්නේ ඒ දෙයක් කියලා ගත්තොත් එතන සක්කාය දෘෂ්ටිය තියෙනවා. එහෙනම් දෙයක් කියලා එයා ගත්තේ නැත්නම් ඒ සත්‍ය දැකලා ඒ දෙයක් ඇති නොමැති බවට එයාට අවබෝධයක් ඇති වුණොත් ඒ යථාභූත ඥානය කියන්නේ එයයි එයයි සක්කාය දිට්ඨි ප්‍රහීන වෙනවා කියන්නේ. එයයි සෝතාපන්න වෙන එක එකම මගයයි. සෝතාපන්න වෙන වෙන කිසි මගක් නැහැ. සෝතාපන්න වෙන්නේ සත්‍ය අවබෝධයෙන් විතරයි. යථාභූත ඥානෙ නැතුව ඔය මොන මොන විකාර කරත් වැඩක් වෙන්නේ නැහැ කාටවත්. ඒ යථාභූත ඥානෙ ඔබ ඇති කරගන්න. ඒ දර්ශන ඥානෙ ඇති කරගන්න. ඒ දර්ශන ඥානෙ තුල ඒ උපදින ඒ දර්ශනයට පත්වීම තමයි දිට්ඨිංච අනුභගම්ම සීලව දස්සනේන සම්පන්නෝ කියන තැන අනිමිත්ත සමාධියයි. මේ මොහොතේ අරමුණක් එනවා. ඔබ හොඳින් බලන්න. පොත දකින්න සිත කියන උපමාව අපි නිතරම කියනවා. ඒක ගන්න. එතකොට ඔබට දැනෙයි. මේ මොහොතේ පොත දකින්න සිත කියන උපමාව ගත්තා. බාහිර පොතක් තියනවත් නැහැ. ශබ්ද වර්ණනේ පොත කියන්නේ ශබ්දයක්. වර්ණය ඒ හැඩතලේ. එතකොට එන අරමුණ ශබ්ද වර්ණවල කොහෙන්ද පොතක්? බාහිර පොතක් හම්බෙන්නේ පොත කියන්නේ බා શબ્දයක්. එතකොට මෙතන ඇමරිකන් ජාතිකයෙක් හිටියොත් බුක් කියලා කියනවා. චීන ජාතිකයෙක් හිටියොත් චාන් කියලා කියනවා. ඔක චාන්ද බුක්ද පොතද? ඔය භාෂාව බොරුවක්. ඔක පොතත් නෙමෙයි, ඔක බුකුත් නෙමෙයි, ඔක චානුත් නෙමෙයි. ඒක තමයි සත්‍ය කතාව. ඒ කියන්නේ මේ શબ્දයයි වර්ණය එකතු වෙලා චිත්තයක් කියලා දෙයක් කරගත් එකයි මෙතන තියෙන්නේ. ඒක මනෝවිඤ්ඤාණයක්. ඒක මනෝවිඤ්ඤාණයෙන් සකස් වෙන එකක්. ඒකයි මේක අපි චිත්තේන නියති ලෝකයේ කියවේ විඤ්ඤාණ මායාවක අතරමං වෙලා ඉන්නවා කියවේ. ඒ මායාව අපි ඉන්නේ මැජික් එකක් ඇතුලේ. අපි ඉන්නේ මායාවක් ඇතුලේ කොටු වෙලා. ඒකයි අපි හීනෙනොත් හීන දකින්නවා, සැබෑහෙනොත් හීන දකින්නවා කියන්නේ. මේ ආයතන වලින් යමද්ද පවසන් ඒ හීනයක්මයි. ඒ සත්‍යයක් නෙමෙයි. එයයි සත්‍ය. ඔබ ඔය කතා කරන භාෂාව සානිකරම මායාවක්. එහෙම දෙයක් නැහැ. එයයි සත්‍ය. ඒ අවබෝධ කරන එක පහසු නැහැ. එහෙනම් එයා අවබෝධ කළොත් මොකද වෙන්නේ? එතකොට ඒ අරමුණ මිදෙනවා. බාහිර පොතක් හම්බ වෙන්නේ අන්න අනිමිත්තයි. ඒ අරමුණේ සත්‍ය දැකලා මිදෙනවා. අන්න ස්කන්ධයේ උදේවේ දකින්න සීලේ. අන්න ස්කන්ධයේ උදේව ඇති වෙනවා දකින්න නැති වෙනවා සමුදයන්ච අත්තගමංච කියන එක දකින්න. ඉති රූපං ඉති රූපං කියන්නේ තියෙන රූපයක් නැහැ. අන්න ඉති රූපං සමුදය කියන හැදිච්ච ඇටි දකින්න ඕනේ. එහෙම දැක්කොත් තමයි ඉති රූපං අත්තගමංච කියන්නේ තියෙන රූපයක් නැති වෙන්නේ. එහෙම වුණොත් නිමිත්ත නැති වෙනවා පොත කියන්නේ. එහෙම වුණොත් අනිමිත්තයි. අන්න ශුන්‍යතයි අප්‍රණීතයි අන්න විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බබං එත්ත ආපෝච පටවි තේජෝවයි නගහරති එච්ච දීගංච රසං අනාතුලං සුභා සුභයිත්ත නාමංච රූපංච එසේසං උපරොජ්ජති විඤ්ඤාතේන නිරෝධේන එත්සේසං උපරොජ්ජති කිව්වේ ඒ කේවට්ට සූත්‍රයේ පෙන්වුවේ මෙන්න මේ කාරණාව ඒ කියන්නේ ඇත නැත ඒ නාම රූප උපරුජ්ජණය වෙනකොට අන්තයක් නැති වෙනවා දෙයක් නැති වෙනවා විඥානේ අනිදස්සන කියන්නේ සත්‍ය ධර්මයේ යථාභූත ඥානෙ තියෙන කෙනාට විඥානේ පතිත වෙන්නේ අපපටිතිතයි ඒක බාහිරින් හමු වෙන්නේ නැහැ. බාහිරට පතිත වෙන්නේ නැහැ. අජත බහිද්දා කියන අන්ත දෙකම නැති වෙලා යනවා. එතකොට ඒ සත්‍ය අවබෝධය තුලයි සිද්ධ වෙන්නේ. එතකොට වෙන්නේ බාහිර පතිත වෙන්නේ අපපටිතද විඥානයි. එතකොට ඒක අනිදස්සන විඥානයි. කොහෙවත් ඒක හම්බ වෙන්නේ නැහැ නිමිත්ත අනිමිත්ත වෙන තැන. එහෙනම් පටවියාපෝ තේජෝ වායෝ නගාරත කිව්වේ එහෙම දෙයක්වත් හම්බ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? දීගන්ත රස්සං අනාතුලං සුභසුභං කිව්වේ දිග කොට හීනි මහත ඇත නැත අන්ත දෙයක් තියෙන්න ඕනි. ඔය ඇත නැත කලින් තියෙන දැන් තියෙන දීගංවා රස්සංවා අනාතුලං සුභා සුභං කිව්වේ. ඒ කියන්නේ අන්ත දෙකක් හමු වෙන දිග කොට හීනි මහත හොඳ නරක එතකොට ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා කීර්ති අපකීර්ති සපදුක් අටලෝ දහමින් කම්පා නොවන ගුණේ දෙයක් තිබ්බොත් තමයි ඔබ පින් කරන්නේත් පව් කරන්නේත් දෙයක් නැත්නම් ඔබට පුඤ්ඤාභි සංකාරත් නැහැ අපුඤ්ඤාභි සංකාරත් අන්න කර්ම භූමිය බිඳ වැටෙනවා හේතුඵල දහමට එනවා හේතුඵල දහම තුල කර්ම භූමියක් හමුවන්නේ නැහැ හේතුඵල ධහම තුල ඒ සංවරත් වෙන සීලානම් කියන තැනට එනවා. තමන්ගේම සිත බව දැකලා සියල්ලෙන් මිදෙන එක. ඒ මහා සීලයක්. ඒ තමයි උත්තරී මනුස්ස ධම්ම කියන්නේ. ඒ තමයි මහා පුරුෂෝ කියන්නේ. ඒ තමයි අරියානම් දස්සාවි ආර්ය ධම්මේසු කෝවිදෝ ආර්ය ධම්මෝ විනයෝ කියලා කිව්වේ. එයයි සප්පුරිසානම් දස්සාවි සප්පුරිස ධම්මේසු කෝවිදෝ සප්පුරිස ධම්මෝ විනයෝ කියලා කිව්වේ. ඒ ආර්ය විනයයි. එයයි සප්පුරිස ධම්මේ. එහෙනම් ඒ දෙයක් නැති බව දකිනනම් එයා ඉන්නේ ආත්ම තණ්හාව තුලයි. ඔහු තණ්හාවෙන් මිරිකෙනවා. ඔහු ගොඩ වැඩි කරගන්න උත්සාහ කරනවා. ඔහු කරන්නේ මහා විනාශයයි. ඒ සිතුවිලි ඇත්ත කරගත්ත අය. අද මේ දර්ශනේ මේ මේ මේ නිවන් මඟ අහිමි වීම බෞද්ධයාගේ විනාශයට හේතුවයි. නැවතත් ඒ සත්‍ය ධර්මයේ අවදි කළ යුතුයි. ඒ තුලයි සංවරත් වෙන සීලණන් කියන තැනට එන්නේ. ඒ නිසායි තමන්ගේ සිත බව දකිනවා නම් එයා හොරකම් කරන්න එයා හොරකම් කරන්න යාට බැරි වෙනවා. එයා හොරෙක් වෙන්නේ නැහැ. එයා මංකොලකාරයෙක් වෙන්නේ නැහැ. ඉරිසියා කරන්න වෛර කරන්න කෙනෙක් හම්බ වෙන්නේ නැහැ බාහිරේ. තමන්ගෙම සිත බව සියල්ලම දකිනවා. අන්න ඒ කෙනා මහා පුරුෂයෙක්. එයයි මේ නිවන් මඟ හමු වන මහා පුරුෂයා ඒ සප්පුරිසානන් දස්සාවේ කියවන්නේ. එහෙනම් ඒක දකින්නේ මේ ධර්මයේ දකින කෙනාමයි. එහෙනම් යා අනිමිත්තයි ශුන්‍යතයි අප්‍රණිතයි චේතෝ විමුක්තියට දක්. අන අනිමිත්ත සමාධිය දෙයක් හම් වෙන්නේ නැහැ. දෙයක් හම් වෙන්නේ නැති සමාධියයි අනිමිත්ත සමාධියයි දර්ශනයටපත් වෙනවා කියන්නේ ඒ දර්ශනය නැති වෙනවා කියන එකයි මේ උපක්ලේශය තුල පෙන්වන්නේ මෙන්න මේ හේතු නිසායි මහා අනුරුද්ධය මේ දර්ශනය නැති වෙන්නේ කියන එක තමයි මේ උපක්ලේශ සූත්‍ර තුල පෙන්වන්නේ මොකද්ද මේ හේතු මොකද්ද මේ මේ නැති වෙන්න හේතු අන්න බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ ඔන්න ඔය කාරණාව. එහෙනම් මේ දාර්ශනීය ගිලිහෙන එකයි ඒ අනිමිත්ත සමාධියයි මේ ගිලිහෙන්නේ. මේ ලෞකික සමාධියක් ගැන නෙමෙයි කතා සමාධි භාවයේ තබ්බන් කියලා කිව්වේ වෙනද විදියටම තියෙනවා වෙනද විදියටම ඇහෙනවා වෙනද විදියටම තියෙනවා නමුත් ඒ හැම දෙයකටම අයිති නැති මිදුරු මිදුරු ස්වභාවයක් අවදි වෙනවා කිව්වේ විදර්ශනා ඥානිකයට ඒ අවදිය ඇති වෙයි. සත්‍ය දකින්න කෙනාට යථාභූත ඥානය තියෙන කෙනාට එයා සෑම දෙයකින් මිදුණු සමාධියක් අත්දකිනවා. ඒ සවිතක්කන් සවිචාරන් සමාධියයි. ඒ සවිතක්කන් සවිචාරන් සමාධියට තමයි අන්න බාධා එනවා. ඒ සිත විසිරෙනකොට. ඒ උපක්ලේශ තියෙනකොට. තීන මිද්දේ තියෙනකොට. ඒ මේක තමයි මෙන්න මේ උපක්ලේශ සූත්‍රය තුළ පෙන්වන උපක්ලේශ. ඒ උපක්ලේශ කොනවාද කියලා අපි හඳුනා ගන්නවා. එතකොට මේ සූත්‍රය තුළ බුදුන් වහන්සේ පෙන්වන්නේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බුදුන් වහන්සේම පැහැදිලි කරනවා සම්බෝධියට පෙර අනුරුද්ධේනි මේ වගේ අත්දැකීමක් මටත් තියෙනවා අනුරුද්ධේනි කියලා. ඒ කියන්නේ අර අපි කියන අසමාහිත සමාධි සමායි සමාධි. ඒ කියන්නේ මෙතන මේ දර්ශනේ මතු වෙනවා නැති වෙනවා කියන ස්වභාවය. ඒ ස්වභාවය මතු වෙන්නේ කොහොමද? ඒ නැති වෙන්නේ කොහොමද? එහෙනම් මේ අනිමිත සමාධිය ලබන හැටි තමයි බුදුන් වහන්සේ මේ ප්‍රශ්න කරන්නේ. ඒ තුල තමයි ඔබ ඒ දැක්කේ. සාදු සාදු අනුරුද්ධ අත්තිපනවෝ අනුරුද්ධා එවං අප්පමත්තානං ආතාපීතං පහියන්තං විහරන්තානං උත්තරී මනුස්ස ධම්මං අලමරිය ඥානදස්සන විශ්වේසෝ අධිගතෝ පාසු විහාරෝති කියලා. ඒ අලමරිය ඥාන දර්ශනේ ඒ අධිගතව පාසු විහරණය වැඩ වාසය කරනවද කියලායි බුදුන් වහන්සේ අහන්නේ. එතකොට අනුරුදු තෙරුන් වහන්සේ කියනවා ඒට හේතුයි ඒ තාම නොලැබුණු බවක් එතකොට සඳහන් කරනවා. ඉදමෙම බහන්තේ අපමත්තා ආතාපිතෝ පහියන්තා විහාරන්තා ඔබා සංච සංජානාම දස්සනංච රූපාණං. එතකොට ඕපාසංච කියන්නේ මේ ආ මෙතන මිදෙනකොට ඒන ප්‍රඥා ලෝකේ ඒන අවිද්‍යාව දුර වෙන තැන එන විද්‍යා ලෝකේ ඒ ඕපාසංච කියලා ඒ හැමදේම පේනවා දැනෙනවා වුණාට හැමතැනම මිදුණු තැන ඒන මහා ආලෝකේ ප්‍රඥා ලෝකේ තමයි ඕපාසංච සංජානං දස්සනංච රූපාණං කියලා කියන්නේ. ඒ දර්ශනේ මේ රූපේ ඒ දර්ශන සමාපatti දස්සනංච රූපාණ සෝකෝ පනෝ ඕබාස න විහාරංච අනුරුද්ධාති දස්සනංච රූපානං තංච නිමිත්තංච පටි විජ්ජාමාති ඒ කියන්නේ ඒ අනිමිත්ත සමාධියට එහෙම නැත්නම් ඒ හේතු තියනවා කියලා ඒ ඒ කියන්නේ මෙතන දර්ශනයටපත් වෙන්න මේ හේතු තියෙන බව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තාම මේපත් නොවුණු බවක් තමයි ප්‍රකාශ කරන්නේ. අපගේ අවබෝධය හා රූප දර්ශනය නොබෝ කල්ලිම අන්තර්භීත වෙයි. ඒ කියන්නේ මේ අන්තර්භීත වෙනවා කියන්නේ අතුරුදහන් වෙලා යනවා කියන එක. ඒක වැඩිකල් පවතින්නේ නැහැ කියන එක. ඒ දර්ශනේ පවතින්නේ නැහැ කියන එක. එතකොට රූප දර්ශනය කියන එක තමයි. එතකොට දර්ශන සමාපත්තිය කියලා මේ කියන්නේ. ඒතකොට දර්ශන සමාපත්තිය කියලා කියන්නේ මේ තියෙන දර්ශනයට එහැන් ගිය ඒ දර්ශනයක් අවදි වෙනවා. ඒ දර්ශනය තමයි මොහතට අවදිය කියලා කියන්නේ. ඒක ලැබෙන්නේ නැහැ මේ සත්‍ය ධර්මය අවබෝධයක් නැතුව. ඒකයි අපි අර දීර්ඝ පරයයක් ඔබට පැහැදිලි කරේ. ඒ සත්‍ය දර්ශනය කුමක්ද? ඒ දර්ශනයටපත් වෙන්නේ සත්‍ය ධර්මයේ දකින කෙනා. එන සත්‍ය ධර්මයේ පැහැදිලි කළ යුතු වෙනවා. ඒ නිසායි එවැනි දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ. ඒතර මෙන්න මේ දර්ශනයටපත් වෙනවා කියන්නේ මේ මෙන්න මේ කාරණා. මොහොතට අවදිය කියන එක. දැන් මොහොතට අවදිය කියන්නේ අනිමිත්ත සමාධිය. ඒ කියන්නේ අතීතයත් මේ මොහොත සිතක්ම අනාගතයත් මේ මේ මොහොත සිතක් පවතින්නේ නැහැ කියනකොට. ඒත් ඒකම තමයි. මේ සිතත් මේ සිත අවබෝධ කරන එක. මේ සිතවත් මේ අරමුණ මේ අරමුණේ දෙයක් හම්බ වෙන්නේ නැත්නම් ඒ අවදිමත් ස්වභාවය. ඒතර ප්‍රායෝගිකව මේක අත්දකිනකොට ඒ හැම දෙයකම මිදුණු සමාධියක් අවදි වෙනවා. ඒ සමාධිය කාටවත් ඒක අවබෝධයෙන් ඇති වෙන්නේ. සංකිතේ නිබ්බිදාය. ඒක කාටවත් ඒක පේන්නේ නැහැ. අධ්‍යාත්මිකව තමන්ගෙම දියුණුවක්. වෙනද අනිත්‍යත් එක්ක කතා බහ කරනවා, වැඩ කරනවා. නමුත් ඒ හැම දෙයකම මිදුණු ස්වභාවයක් 100ට අවදි වෙනවා. ඒ තමයි මේ දර්ශනයටපත් වෙනවා කියන්නේ. ඒ දර්ශනය තමයි ඒ තමයි මොහතට අවදි. හැබැයි ඒක ධර්මයෙන් එන්න ඕනේ. දර්ශන සමාපත්තියෙන් එන්න ඕනේ. ඒ දර්ශන සමාපත්තිය තමයි මෙතන ඉස්මතු කරන්නේ මේ උපක්ලේශය. ඒ දර්ශනේ වැහෙන එකයි මේ උපක්ලේශය පෙන්වන්නේ. එතන තමයි ඒකට උපක්ලේශ බුදුන් වහන්සේ පෙන්වුවා. අපි ගිය වාර දේශනේත් ඊට කලින් පාර වරත් අපි එතන උපක්ලේශය ඇති වෙන ආකාරය. එතකොට ආකාර කීපයක් පෙන්වුවා. එතකොට සම්බෝධියට පෙර බුදුන් වහන්සේ ඒ පෙන්වන්නේ බුදුන් වහන්සේ ඒ සම්බෝධියට පෙර ලැබපු අධ්‍යක්ීම් තුල ඒ ප්‍රකාශ කරන කාරණා. එතකොට විචිකිච්ඡා හේතුවෙන් ඒ සමාධිය ගිලියේ. එතකොට කියනවා කරංච එතකොට පණමේ සමාධි එතකොට කියනවා සමාධි එතකොට විචිකිච්ඡා හේතුවෙන් මාගේ සමාධිය ගිලිහේ. එතකොට විචිකිච්ඡා කෝමේ උදපා තස්ස මයන් අනුරුද්ධ ඒතද හෝසි විචිකිච්ඡා කෝමේ උදපාදි. එතකොට විචිකිච්ඡාදී කරණංච පණමේ සමාධිච්ච සමාජ සමාදී එතකොට සමාදී චුතේ ඕබාස අන්තරාදායති දස්සනංච රූපාණං ස්වයන් තත කරිස්සාමි එතකොට මේ විචිකිච්ඡාව සැකේ තියෙනවා නම් මේ ධර්මයේ කෙරේ සැකේ ඒ කියන්නේ බුද්ධ ආදී අටතෙන් කෙරේ සැකේ මේ මේ බුද්ධ ස්වභාවය කුමක්ද මේ ධර්මයේ කුමක්ද එතකොට මේ සංගේ කුමක්ද? එතකොට පුබ්බාන්තේ කංකති අපරාන්තේ කංකති. එතකොට බාහිර දෙයක් තියෙනවද? නැද්ද? මේ සියල්ලම සිතද? නැද්ද? එතකොට පුබ්බාන්ත අපරාන්තේ කංකති. එතකොට පටිච්ච සම්පදා ධම්මේසුකම් පටිච්ච සම්පදා ධර්මයේ ගැන අවබෝධයක් නැහැ. එතකොට සික්කේ කංකති. එතකොට මේ බුද්ධ ආදී අටතෙන් කරේ මේ මේ විචිකිච්ඡාව පැහැදිලි කරන මේ වචන ටික. නමුත් මෙතන ඔබට ඒ ධර්මයේ තුලම තමයි මේ සියල්ලම හමුවන්නේ. එතකොට විචිකිච්ඡා හේතුවෙන් මාගේ සමාධිය ගිලිහිනේ. සමාධිය ගිලි වුණු කල්ලි ඒ අවබෝධයේ රූප දර්ශනේ අන්තර්විතේ ඒ කියන්නේ අතුරුදහන් වෙලා යනවා. ඒ කියන්නේ දර්ශන සමාපත්තිය අතුරුදහන් වෙන්නේ ඒ මේ ඕපාස කියන වචන නිසා තමයි බොහෝ අය හිතනවා මේක මේ සාමාන්‍ය මේ ධර්මයේ ආරීට අවබෝධයක් නැති අය මේක ගලපන්නේ ලෞකික සමාධියක් විදිහට. එතනක් තියෙන ඕපාස කියන වචනය. ඕ එතනක් තියෙන ආලෝකය. ඒ ආලෝකයේ ඒ ලෞකික සමාධිය තුළ ලබන ඒ ආලෝකය. නමුත් මෙතන කතා කරන්නේ ලෝකෝත්තර සමාධියත් ඒ සමාධි ස්වභාවය තමයි සාමාන්‍ය දර්ශනයට එහා ගිය ස්වභාවයක් තමයි මතුවේනේ. ඒ ඕපාසය කියලා කියන්නේ. ඒ ඕපාස දර්ශනය කියලා කියන්නේ එයයි. එතකොට ඒ රූප දර්ශනය කියලා කිව්වේ අන්නේ නිසායි ඕබාස අන්තරාදාහයති කියලා කියවේ. එතකොට සමාධිහි චුතේ ඕබාස අන්තරාදාහෙති දස්සනංච රූපාණං කියලා කිව්වේ ඊටාම ගැඹුරු කාරණයක්. සාමාන්‍යම කෙනෙක් අපි අපි මේ සමාජය තුළ ප්‍රචලිත වෙලා තියෙන්නේ මේ සමත භාවනා විතරයි. සමත සමාධි විතරයි. ඒ නිසා ඕබාස කියලා වචනයක් ඇහිච්ච ගාම මේක සම සමාධියක් කියලා. එහෙම එකක් නෙමෙයි. හුස්ම දිහා බලලා සිය ඒකාග්‍ර කරලා ඔය ලබන සමාධියක් නෙමෙයි මේ කියන්නේ. බුද්ධ දර්ශනය අවබෝධ කර ගැනීම තුළ දෙයක් නැති බව දකින තැන. ඒ ධර්මයේ තුලින් මතුවන සමාධියයි ඒ සවිතක්ක සවිචාර සමාධියයි මේ කතා කරන්නේ. එතකොට මෙතනදී යම් පරිදි විචිකිච්ඡාව නූපදේද මම එසේ කරමි. අන්න මේ විදිහට විචිකිච්ඡාව ගැන අපි ගිය පාර බුදුන් වහන්සේ මේ අපි දේශනාවේදී මේක පැහැදිලි කරා. මේ උපක්ලේශවල විචිකිච්ඡාව එක හේතුවක් බව. ඊට පස්සේ අමනසිකාරෝති කියලා තව හේතුවක් බුදුන් වහන්සේ අපි ගිය පාර ඒකත් පැහැදිලි කරා. ඊට ප්‍රත්‍ය හේතු කවරේද? එතකොට මට අමනසිකාරයේ උපත උම අමනසිකාරයේ හේතුවෙන් මාගේ සමාධියේ ගිලිහිනේ. එතකොට මේ අමනසිකාර ඒ කියන්නේ මානසික අමනසිකාර කියන්නේ මානසිකාරයේ එතකොට ආයන දැම්මම ඒක අමනසිකාරය. එතකොට අමනසිකාරය කියන්නේ දැන් මානසිකාරයේ තුලින් ලබන සමාධියක් අමනසිකාරයෙන් ලබන්න බෑ. මානසිකාරයෙන් උනේ නැත්තම් ඒක ලබන්නේ නැහැ. එහෙනම් හිතේන අරමුණේ සත්‍ය නොදැක්කොත් මොකද වෙන්නේ? අන්න සමාධිය ගිලිනවා. අනිමිත්ත සහ. ඒ සත්‍ය දකිනවා කියන්නේ මෙතන දෙයක් නැති බව දකිනවා. දෙයක් නැති බව දැක්කොත් බාහිර දෙයක් හම් වෙන්නේ නැහැ, සිතෙත් හම් වෙන්නේ නැහැ. ඒ වුණොත් තමයි මේ සමාධිය උපදින්නේ. එහෙනම් එතන අමනසිකාරය කියන්නේ උපක්ලේශයක්. එතකොට බොහෝයට තේරෙන්නේ නැහැ කොහොමද මේ අමනසිකාරය කියන්නේ? එහෙනම් විතක්ක ਵਿਚාර සංසිඳන තන අමනසිකාරය කියන එක. එහෙනම් මනසිකාර නොවෙන්න එපා. ඒකනේ හරිනේ හොඳයිනේ. විතක්ක ਵਿਚාර සංසිඳලා ලෞකික සමාධිය උපදිනවානේ. එහෙම සමාධියක් නෙමෙයි මේ කියන්නේ. මේ අමනසිකාරය කියන එක එතකොට උපක්ලේශයක්. ඒ කොහොමද කෙලෙසයක් වෙන්නේ? උපක්කලෙසයක් කියන්නේ ඒක මේ සමාධියට බාධාවක්. කොහොමද බාධා එන අරමුණේ සත්‍ය දැකිය යුතුයි. දකින්න නැත්නම් ඒක උපක්ලේශයක් වෙනවා. ඉතින් හොඳටම පැහැදිලි මේ මේ සානිමිත්ත සමාධිය මේ දර්ශන සමාපත්තිය ගිලිහෙන්න හේතුවයි මේ හැමතැනම බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට අපි අද දවසේ එතකොට මේ දේශනය තුළ අපි ඔබට ඉස්මතු කරන තවත් කාරණයක් තීන මිද්දේ කියන එක. අපි ගියවර දේශනේ ඒක ඉදිරිපත් කළේ නැහැ. එතකොට නිදිමත, එහෙම නැත්නම් අලසකම, එහෙම නැත්නම් තීන මිද්දේ. මට තීන මිද්දේ උපන. මේ බුදුන් වහන්සේ තමයි මේ පැහැදිලි කරන්නේ. අනුරුද්ධේනි මට තීන මිද්දේ උපන. ඒ කියන්නේ අනුරුද්ධේනි මට අමනසිකාරය උපන. අනුරුද්ධේනි මට විචිකිච්ඡා උපන. අන්න එතකොට මේ දර්ශන සමාපත්තිය නැති වෙලා යනවා. දර්ශන ඕපාසය නැති වෙලා යනවා. අන්න එතකොට මේ බුදුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. ඒක සම්බෝධියට පෙර මේ සම්බෝධියට පත් වෙන්න කලින් මෙන්න මේ අධ්‍යක්ීම ලැබුව බව තමයි මේ අනුරුද්ධට අනුරුද්ධ සමග මේ අධ්‍යක්ීම බෙදා හදාගන්න එකක් තියෙන්නේ. මේ දේ මෙහෙම සිද්ධ වෙනවා කියලා පෙන්නන. ඒතර ඔබත් අද මේ දර්ශනය තුල ඔබත් මේ අද බුද්ධෝත්පාද නාලිකාව තුල දැන් දකින්න බාහිර දෙයක් නැති බව, සිතේ දෙයක් නැති බව. ඒතර ඔබටත් තියෙනවා ගැටලුවක්. ඒක තමයි ඔබ එන අරමුණේ සත්‍ය දැකලා මිදෙනකොට. ඒ තව තියෙනවා ඔබට තව ඉස්සරහට යනකොට තවත් මේ උපක්‍රේස සූත්‍රය හොඳින් පැහැදිලි කරන්න ඕනේ. ඒ කියන්නේ මේක තුල තීන විද්‍යාව ඔබටත් තියෙනවා. දැන් සමහර අම්මලා අපිට කතා කරනවා. ආරයන් වහන්සේ මේ මේ හැම දෙයක්ම දැන් එච්චර වටිනාකමක් දැනෙන්නේ නැහැ. ඒ කියන්නේ අභ්‍යන්තරයේම දැන් මේක ප්‍රායෝගිකව සිද්ධ වෙනවා. ඊට පස්සේ කියනවා ස්වාමී ආරයන් වහන්සේ වෙනකොට නිදිමතක් වගේ දැනෙනවා. නිදිමතක් වගේ දැනෙනවා. දැන් එතකොට අර අරක අර අර අර අර අනිමිත්ත සමාධියට තමයි මේ උපක්ලේශය එන්නේ දැන්. ඒ කියන්නේ තීන මිද්දේ එනවා. දැන් එතකොට මොකද දැන් මෙතන මේක වෙන්න හේතුත් තියෙනවා. ඒක තමයි දැන් දැන් මෙතන බාහිර ඇත්ත වෙන්නේ. දැන් රාගදේශමෝ තියෙනකොට තින මිද්ද ටිකක් අඩුයිනේ. ඇයි ඒ පැත්තට ගින්නක් ගන්නවා. හිත ගිනි ගන්නවා. හිත ගිනි ගන්නකොට රාග දේශ දෙපැත්තට හමාගෙන යනවා. දැන් එන අරමුණ මිදෙනවා. අරමුණේ ගින්නක් නැහැ. එතකොට පොඩ්ඩක් එනවා තීන මිද්ද ස්වභාවය. ඒක තමයි උපක්ලේශයක් විදිහට පෙන්වන්නේ. අමනසිකරණත් අන්න එතකොට අර දර්ශන සමාපත්තිය නැති වෙනවා. එතකොට තීන මිද්දේ දර්ශන සමාපත්තිය නැති වෙනවා. එතකොට මෙතන විචිකිච්ඡා සැකයක් තිබ්බොත් ඒ කියන්නේ ධර්මයේ හරියට අවබෝධයක් නැත්තම් එතනත් එතකොට දර්ශන සමාපත්තිය ගිලිනවා. පවතින්නේ ඒ මතු වුණත් ඒක ගිලිහෙනවා. ඒක මොහොතට මතු වෙනවා. ආයි ඒක සැක ඇති වෙනකොටම ගිලිහෙනවා. ඉතින් හොඳනම් පැහැදිලි වෙනවා මේ උපක්ලේශ සූත්‍රය තුල පෙන්නන්නේ මේ දර්ශන සමාපත්තිය ගිලිහෙන ආකාරයම තමයි අනිමිත්ත සමාධිය ගිලිහෙන ආකාරයම තමයි මේ සමාධි භාවයේ තබ්බන් කියන තැනින් තමයි මේ පෙන්නන්නේ. ඒතකොට සමාධි භාවයේ තබ්බන් කියන්නේ අනිමිත්ත සමාධිය කියන්නේ. වෙන සමාධියක් ගැන නෙමෙයි. ඒකත් හොඳින් පිරිසිදුව දකින්න. එතකොට අනුරුද්ධ වෙන ඊට පස්සේ ඊගාව කාරණාට එනවා. තැති ගැනීමක් ඇති වූ විටත් මට මෙසේ සිදු වෙනවා. අන්න මේ බුදුන් වහන්සේම දේශනා කරන දැන් කලින් කිව්ව තීන මිද්දේ. සෝකෝ අහං අනුරුද්ධ පේ තස්ම මහං අනුරුද්ධා ඒතද හෝසි. එල් තීන මිද්දං කෝ මේ උදපාදි තීන මිද්දාදි කරණංච පන මේ සමාධි තර කියන තීන මිද්දේ තමයි එතකොට මේ සමාධියට බාධාවක් ඇති වෙන්නේ. එතකොට ඊගාව කාරණේ දෙනවා. බුදුන් වහන්සේ කියන තැති ගැන්මක් ඇති වුණොත්. එතකොට සෝකෝ අහං අනුරුද්ධ මහං අනුරුද්ධ ඒතද හෝති එතකොට ජහි තත්තං කෝ මේ උදපාදේ. එතකොට ජහි තත්තාදි කරණානම් පනමේ සමාධි එතකොට මේ කියන්නේත් අරකමයි. එතකොට තැතිගන්ම කියන එක තමයි ජහි තත්තාදි කරණම් කියලා කියන්නේ. තැතිගන්මක් ඇති වුණොත්. එතකොට තැතිගන්මක් ඇති වුණොත් කියලා කියන්නේ දැන් දැන් ඔබ දන්නවා දැන් ඔබට යම්කිසි තැතිගන්මකට හේතු වෙන සිද්ධිය සිද්ධ වුණොත් සාමාන්‍ය භාෂිතෙන් තේරෙනවා. එතකොට මේ සමාධිය ගිලිනවා. එතකොට සිත විසිරෙනවා. සිත හැම දෙයක් සිද්ධ වෙනවා. සිත විසිරෙන එක සිද්ධ වෙනවා. එතකොට විචි මෙතන එනවා. එතකොට අමනසිකාරය සිද්ධ වෙනවා. එතකොට තතිගන්ම තුල මේ දෙකම සිද්ධ වෙනවා. එතකොට තතිගන්මම හේතු වෙනවා. එතකොට දර්ශන සමාපත්තිය නැති වෙන. ඒ කියන්නේ මේ දර්ශන දර්ශනයටපත් වෙන එක ඒ දකින දර්ශනේ ගිලින්න හේතු වෙනවා. ඒ වගේම ඉපිලීම්. ඒ ඉපිලීම් දැන් යමක් මාකාරයේ එනකොට ඒකත් ඇති ගන්නවා විදිහටම ඉලිප්පීමක් වෙනවා. ආනේ කොච්චර ඒ වගේ ඉලිප්පීම් වෙනවා දෙයක් මොකක් හරි මොකක් හරි දෙයක් කවුරු හරි මොන හරි එහෙම නැත්නම් මොන හරි දෙයක් දකිනකොට අපි තුම මොකක් හරි මොන හරි දෙයක් සිද්ධියක් සිද්ධ වුණොත් අපි තුම මොන හරි දෙයක් කඩාගෙන වැටුණොත් දිමැදගෙන වැටුණොත් අන්න එතකොට තැතිගැම්මක් එනවා. අන්න එතකොටත් මේ දර්ශනේ ගිලීලා යනවා. එතකොට ඉපිලීම් සිද්ධ වෙනවා. එතකොට ඒ ඉපිලීම් විදිහට සිතේම ඇති වෙන ඉපිලීම් තියෙනවා. ඒ කාරණා තියෙනවා. එතකොට ඒ ඉස්මතු වෙන ඉපිලීම් ඉස්මතු වුණොත් එහෙම යම් කිසි දෙයක් ඉස්මතු වෙනවා. ඉස්මතු වුණොත් අරක යට යනවා. නම් දෙය වෙනින් දෙයක් ඉස්මතු වුණොත් මේ දෙය යට යනවා. එතකොට දර්ශනය යට යනවා. ඒකට හේතුව එතනම තියෙනවා අමනසිකාරණය සිද්ධ එතනම තියෙනවා. එතකොට විචිකිච්ඡාවත් එතනමයි. එතකොට මේ සේරම නීවරණ බවට පත් වෙනවා. ඒ කියන්නේ මේ දර්ශන දැන් නීවරණ කියන්නේ නිවන වෙන ධර්මනේ. ඒක තීන මිද්දේ විචිකිච්ඡා ඒවත් නීවරණම තමයි. ඒතර ඊට අමතරව දේවල් බුදුන් වහන්සේ මෙතන මේ දර්ශනය ගිලිහෙන විදිහට එකින් එක පැහැදිලි කරනවා. ඒ කියන්නේ විචිකිච්ඡාව අමනසිකාරණය කියන එක අපි නීවරණ විදියට එතනදී පෙන්වන්නේ නැහැ. නීවරණ කියලා කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ උද්ධත්ත කුක්කුච්ච විචිකිච්ඡාන. එතකොට අමනසිකාරවත කියන එක වෙනවම අපිට දකින්න ලැබෙනවා. ඒ කියන්නේ මෙතන මානසිකාරයක් තියෙනවා සවිතක්කන් සවිචාරං කියන. ඒ කියන්නේ අරමුණේ සත්‍ය දකින්න තියෙනවා. අනේක විශේෂී කාරණය. ඒතර අනිත් නීවරණ ධර්ම ඒ විදිහටම අපිට මෙතන ඉපිරීම කියන කාරණාව ඒ කියන්නේ මේ නීවරණ වලට අමතරව දකින්න ලැබෙන එක තැතිගන්ම කියන එකත් නීවරණ අමතරව දකින්න ලැබෙන කාරණයක්. එතකොට කාය දරතේ ඒ කියන්නේ මෙහෙස මහන්සිය. ඒක ඔබ දුර ගමනක් පයින් යනවා. මේ දවස්වල ඩීසල් පෙට්‍රලුත් නැහැ. එතකොට දුර ගමනක් යන්න වෙනවානේ පයින්. එතකොට මොකද වෙන්නේ? මහන්සිය වැඩි. එතකොට වෙහෙස වැඩි. එතකොට ඔබට ඒ වෙහෙසට මොකද වෙන්නේ? ඔබගේ අර අර අවදිමත් ස්වභාවය ගිලිහෙන හේතු වෙනවා කියලා බුදුන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා. මේක ඔබට ගොඩාක් වැදගත් මේ සූත්‍රය. ඇයි ඔබ දැන් දාර්ශනයපත් වෙන්න ඔබ උත්සාහ කරනවා. ඔබ උත්සාහ කරනවා දර්ශනේ දකින්න. ඔබ උත්සාහ කරනවා අරමුණේ සත්‍ය දැකලා මිදෙන තැන මේ මේ මේ මොහොතට අවදිය කියන කාරණේ. මේ මොහොතට අවදිය කියන කාරණේම තමයි මේ තියෙන්නේ මේ දර්ශන සමපත්තිය කියන්නේ. ඒකම තමයි. හැබැයි ඒක එන්නේ නැහැ අර දර්ශන ඥානෙ නැතුව. සත්‍ය ඥානෙ නැතුව එන්නේ නැහැ. ඒක තමයි මේ සියල්ලම එකට එකක් පටිබද්ධව පවතිනවා කියලා කියන්නේ. එතකොට මෙතන කාය දර්ථයේ මේකට ඇත්තට මේ අර මොහතට අවදිය කියන එක කෙනෙක් දැන් ඉන්නවා දැන් මේ සිත දැන් මනෝමයෙන් ඉන්නවා. මේ සිත ගිහිල්ලා ඉවරයි. ඒ සිත තාම ඇවිල්ලත් නැහැ. දැන් මේ මොහොතෙත් මුකුත් නැහැ කියලා. ඒක ඒ ඇවිල්ලා විඥාන මායක්මයි. හීන ඇතුළේ හීන දකින්න එකක්. ඒ අවදියත් හීනයක් කරගෙන. එහෙම එකක් නෙමෙයි. මේ ස්වභාවයටපත් වෙන එක සිහියට අසු වෙන්නේ. ඒක මේක ඇවිල්ලා හිත අර විඥාන මායාවේ නිකන් හිතලා මේ අවදියක් ඇති කරගන්න බෑ කාටවත්. හිතුවා කියලා කවුරුත් අවදිය ඇති වෙන්නේ නැහැ. අතර වෙන්නේ ඒකත් අවදිය නැති වෙන්නයි හේතු වෙන්නේ. අතරම කොහොමද අවදිය කියන එක සිහියට ඇසු වෙන්නේ. මේ සියල්ලම මිදෙන ස්වභාවය. ඒ සත්වේ පුජ්‍යලයක ආත්ම දෘෂ්ටියක් නැති තනයි මේක ඇති වෙන්නේ. ඇත්තම කිව්වොත් එහෙම සත්‍ය ධර්මයේ දකින කෙනාට මුලින්දම මේ සත්ව පුජ්‍යල ස්වභාවයෙන් මිදෙන අවබෝධයක් ඇති වෙනවා. ඒ අවබෝධ ඥානය තුළයි මේක ඇති වෙන්නේ. ඒකයි මෙතන ප්‍රඥාවන්තං ආයන් ධම්මං ඥායන් ධම්මං දුප්පඤ්ඤස්ස කියලා කියන්නේ. මහා ප්‍රඥාවට මේ අසු වෙන්නේ. එතකොට අපි මෙතනින් අපි පොඩ්ඩක් මේ දේශනේ අපි නවත්වමු. මේ තුන්වෙනි දේශනේ. එතකොට මෙතනදී කාරණා කීපයක් අපි ඔබට ඉස්මතු කරා. ඒ තමයි නීවරණ මේ මොනවද මේ කෙලෙස් ධර්ම කියන්නේ මේ කෙලෙස් ධර්ම කියන්නේ මොහතට අවදිය කියන එක එහෙම නැත්නම් දර්ශන සමාපත්තියට බාධා කරන අන්න ඒ උපක්කලේශ තමයි මේ උපක්කලේශ සූත්‍ර තුල බුදුන් වහන්සේ පෙන්වන්නේ. එතකොට එතනදී කාරණා දැන් කීපයක් අපි ඉස්මතු කරා. ඒක තමයි විචිකිච්ඡාව, ඒක තමයි අමනසිකාරවත, ඒක ඊටාම වැදගත්. මේ මනසිකාරය කියන්නේ මේ සවිතක්කන් සවිචාන සිද්ධ වුනේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. තීන මිද්දේ ඒකත් බල බාධාවක් වෙනවා. එතකොට ඒ සාමාන්‍ය වෙන්ද විදියටම පේනවා, වෙන්ද විදියටම ඇහෙනවා, දැනෙනවා. නමුත් ඒකටවත් අයිතිය ස්වභාවයක් අවදි වෙනවා කියලා පෙන්වනවා. අන්නේ ස්වභාවය අවදි වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විචිකිච්ඡාව තියෙනවා නම් සැකයක් තියෙනවා නම් ඒක එන්නේ නැහැ. ඒ වගේම එතන යථාභූත ඥාණයෙන් දකින්න නැත්තම් අර අමනසිකාරෝත කියන එක ඒකේ ඒත් වෙන්නේ නැහැ. තීන මිද්දේ නිදිමත තියෙනවා නම් ඒත් ඒක මතුවෙන්නේ නැහැ. ඒ වගේම තැතිගම්මක් තියෙනවා නම් දැන් අපි හිතමු අලියෙක් වගේ සතෙක් ගාව ඉන්නවා කියලා. එතකොට මොහොතට අවදියක් තියෙද? ඒකෙන් නැහැ. අලියා අලියා දැක්කම බයයිද එනවා අන්න තැතිගම්මක් කියලා. එතකොට ඒකත් එනවා. එතකොට අවදිය නැති වෙන හේතුවක් වෙනවා. අපි හිතමු ඉපිලීම් ඉපිලීම් වෙනවා කියලා දැන් සිතේම ඇති වෙන ඉලිප්පීම ඇති වෙනවා. එතකොට ඒ ඉපිලීම බුදුන්හන්සේ පෙන්නනවා මේ අවදිය නැති වෙන්න බාධා වෙන්න හේතු වෙනවා. ඒ වගේම කාය දරතේ ද වෙහෙස වෙහෙස කියන්නේ දුර අවිදලා එනකොට ඇති වෙන වෙහෙස වැඩ කරනකොට ඇති වෙන වෙහෙස ඒ වෙහෙස නිසා ඒ අවදිය නැති වෙන බව බුදුන්හන්සේ පැහැදිලි කරනවා. එතකොට මෙන්න මේ කාරණා ටික මෙතනදී උපක්ලේශ විදිහට ඉදිරිපත් කරා. තවත් කාරණා බොහෝ තියෙනවා ඔබට ඉදිරිපත් කරන්න. ඒක නිසා අපි ඒක ඊගා තවත් දේශනයකට යමු. එහෙනම් මේ තුන්වෙනි දේශනේ උපක්ලේශ සූත්‍රය තුළ ඒ අවදිමත් ස්වභාවයේ මොහොතට අවදි සමාපෝධිය කියන තැන දර්ශන සමාපත්තිය ගිලින්න අන්න කාරණා තමයි මේ ඔබට ඉදිරිපත් කරගෙන යන්නේ. ඔබට ප්‍රායෝගිකව අත්දකින්නකොට මේ ධර්මයේ තුල ප්‍රායෝගික වෙන අයෙකුට මේ දේශනා ඉතාම වැදගත්. මේවා කොහෙවත් ඔබට හමු වෙන්නේ නැති බව ඔබම දන්නවා අසන්නතාම දුර්ලභ බවත් ඔබම දන්නවා ඒකට හේතුව පිරිසුදු නිර්මල ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්න නැතිකමයි ඒ දේශනා නොකිරීම ඒ අවබෝධයක් නැතිකමයි ඒ සමාජයට ගිලිහීමයි ඒ විදර්ශනා দূරේ අරිමි වීමයි ඊට හේතුව. අද ඒ විදර්ශනා ධූරයේ ඒ ප්‍රත්‍යක්ෂතාවය තුළ කිසි කෙනෙකුට බෑ ප්‍රත්‍යක්ෂතාවකින් තොරව ඒ විදර්ශනා ධූරයේ පොතක නෑ ග්‍රන්ථ ධූරයේ හමු වෙන්නේ නෑ. ප්‍රායෝගික වෙනකොට ඒක හමු වෙන්නේ. ප්‍රායෝගික අධ්‍යක්ීම් සහිතවයි ඒකම දැකිය හැකිවන්. නමුත් ග්‍රන්ථ ධූරයේ තියෙන දේ විග්‍රහ කරන්න බෑ විදර්ශනා ධූරයේ නැතුව. එහෙනම් ඒ අත්දැකීම් සහිතව ඔබට අද අසන්න ලැබෙනවා. ඔබ ඉතාම භාග්‍යවන්තයි. ඔබ සියලු දුකෙන් මිදෙලා ඒ කිසිදා දුගතියකට නොවැටෙන ඒ කාන්තෙන් සුගති පරායන වන ඒ නියත සම්බෝධි පරායන වන ඒ වොස්සග්ග පරිණාම වන නිවනට නමුණක් කොට පවතින ඒ සත්‍ය ධර්මයයි ඔබ මේ සවන් දෙන්නේ. ඒ ඊටාම දුර්ලභයි. දුර්ලභම manussත්තන් දුර්ලභම සද්ධම්ම ශ්‍රවණං මේ ධර්මය ඇසීම ඊටාම දුර්ලභයි. දුර්ලභං ඥාන සම්පatti. ඒ සත්‍ය ධර්මයේ දේශනා කිරීම අති දුර්ලභ කාරණයක්. අපි ඒක ඔබට නිතරම ඉස්මතු කරේ නිසාමයි. එහෙනම් ඒ හොඳින් අසන්න, හොඳින් ඒ අවදිය ඔබ අවදිවන්න, ඒ සඳහා තියෙන බාධා දකින්න, ඒ උපක්ලේශ සූත්‍රයේ ඒ වෙනුවෙන් තියෙන බවත් හඳුනා ගන්න. එහෙනම් ඒ අනිමිත්ත සමාධිය කුමක්ද කියලා හඳුනා ගන්න. ඒ සමත සමාධිය, ඒ නිමිති, ඒ සති නිමිත්ත වඩන සමාධිය නොවන බව හොඳින් සිහි තබා ගන්න. සමාධි භාවයේ තබ්බන් කියන්නේ සති නිමිත්ත වඩන සමාධිය නෙමෙයි. අනිමිත්ත සමාධිය කියන්නේ යථාභූත ඥාණයෙන් මතුවන සමාධියයි. එයයි මොහතට අවදිය, එයයි විදර්ශනා ධූරය තුල හමු වෙන ඒ විදර්ශනා යානිකයාගේ ඒ ඒ සමාධිය වන්නේ එයයි. ඉතින් හොඳින් දකින්න ඒ විදර්ශනා ධූරය තමයි බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරන්නේ. ඒ තුල ලබන සමාධිය අනිමිත්ත සමාධියයි. අනිමිත්තයි ශුන්්‍යතයි අප්‍රණීතයි චේතෝ විමුක්තිය තුල ලබන සමාධිය අරහත් සමාධියයි. එයත් හොඳින් සීතපාකත්. ඒ අරහත් සමාධියට මගයි ඒ අරහත්වේ කරා යන මගයි ඒ අනුත්තරත්වයේ කරා යන මගයි ඒ ඒ චීනාශ්‍රව රහතන් වහන්සේගේ ස්වභාවයයි කෙලෙස් සංසිඳෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ග උපදින්නේ සම්මා දිට්ඨිය හමුවන්නේ ඒ හමු වෙන සම්මා දිට්ඨිය තුළ ඒ සම්මා සති සම්මා සමාධි කියන්නේ අනිමිත්ත සමාධියයි සියල්ලම පවතිනවා සියල්ලම වෙන්ද විදියමයි හැබැයි හැම දෙයකින්ම මිදුණු සමාධියක් උපදිනවා එය සතර ඉරියව්වෙම ඔබට තොරව දකින්න ලැබෙනවා හොඳයි එහෙමනම් තෙරුවන් සරණයි මේ සියල්ලම ඔබගේ නිවන් මඟ උපනිශ්‍රය වෙන්න ඕනේ. ඒ සත්‍ය ධර්මය ඇසීමත් මහා භාග්යක්මයි. මේ යුගයේ වෙන විට ඒ සත්‍ය ධර්මයේ ගිලිහිලා තියෙනවා. දැන් මේ නැවතත් ඔබ අසනවා කියන්නේ ඔබ කොයිතරම් වාග්යවන්තයෙක්ද සියවස් ගණනාවකට අසන්න නොලැබුණු ඒ